කොහොමද අපිට දැනෙන්නේ? කනට ශබ්දයක් කොහොමද දැනෙන්නේ? දිවට රසක් කොහොමද දැනෙන්නේ? නාසයට ගන්ධයක් කොහොමද? කයට පහසක් කොහොමද කියන එක තමයි අපි ඔය බැලුවේ. මෙන්න මේ sorry කරුණු කාරණාවලදී ඇසට රූප ඇසට රූප ශබ්ද ගන්ධ රූප ශබ්ද ගන්ධ රස කියන මෙන්න මේ ඔක්කොම දේවල් ටික උපේක්ෂා පමණමයි. ඊළඟට කයට විතරක් සැප දුක කියලා දෙකක් තියෙනවා. ඉතින් මෙන්න මෙතනදී ඊළඟට මනෝ ධාතුව පටන් ගන්න විදිහ විස්තර කරනවා. මන කොහොමද ඉස්සර කරන්නේ කියලා. ඉතින් මෙන්න මේකෙදි මනත් එක්ක නිතරම ක්‍රියාත්මක කරනවා ධම්ම. මනයි ධම්මයි. නේ? ඉතින් මෙන්න මේ මනයි ධම්මයි ක්‍රියාත්මක වෙන තැන දැන් ඇත්තම පිළිසරණ පතාගෙන තියෙන දැන් හැමදාම අර පහර මොනවද කරන්න බෑ කිව්වනේ. ඒක හොඳම තේරෙනවද? ඒ පහට මොනවත් කරන්න බැරි නම් ඇත්තටම මොකක් පිළිසරණ කරගෙනද හින්දින්? මන පිළිසරණ කරගෙන. මන පිළිසරණ කරගෙන යන්නේ. මනට එන්නේ මොනවද? ධම්. මනට එන්නේ ධම්මන. ඇත්තටම මේ පේන රූපේ පේනවද? ඇයි මේ රූපේ දකින්නේ කොහෙන්ද? මනේ. දැන් මේ රූපේ මෙහෙම දැකලා ඇත්තටම දකින්නේ කොහෙන්ද? මනේ. මනට එන්නේ මොනවද? ධම්ම. මනට වෙන එකක් නැහැ. මනට රූපත් නැහැ, ශබ්දත් නැහැ, ගන්ධත් නැහැ, රසත් නැහැ, ස්පර්ශත් නැහැ. ධම්ම විතරයි. එහෙනම් මෙන්න මේ ලෝකේ අපි මේ යමක් අඳුරගන්නේ මොනවා හරි දැන හඳුනගන්නේ මේ ඔක්කොම සිද්ධ කරන්නේ නැත්තේ මොකෙන්ද? මනෙන්නේ. මනෙන් නම් මේ දැන හඳුනාගන්නේ. ඒ දැන හඳුනාගන්න දෙයට උපකාරී වෙන අනිත් පැත්තෙන් තියෙන එක තමයි ධම්ම. වෙන එකක් නැහැ නේ. මේ කරුණ පොඩ්ඩක් ගැඹුරුයි. පොඩ්ඩක් සිබුද්ධියම ගහලා ඉන්නවද? මේ කරුණ ගැඹුරුයි ටිකක්. නැත්නම් මේ වැඩේ තියෙන මේක කියන්න සමහරලාට හරි බයයි. මොකද ඒක පටලව ගන්නවා. මෙතන තමයි පටලව ගන්නවා. ඉන්නේ මෙතන තමයි පැටලිලා. මේක කියන්නේ ගියාම පටලව ගන්නවා. මේ මන ධම්මයක. ඉතින් මෙන්න මේකෙදී ඇත්තටම මෙන්න මේ රූපයක් අපේ අඳුරගන්නේ ධම්මෙන් කිව්වල එක පාට තේරෙන්නේ නැහැ. නේ? ඒක තමයි හොඳම සූත්‍රය තමයි උන්හා බ්‍රාහ්මණ සූත්‍රය. ඒක කියනවනේ මේ පහට මොනවද කරන්න? විඳින්න බෑ. විඳින්නේ මොකෙන්ද අපි? ඒක අපිට යමක් දැනෙන්නේ මොකෙන්ද? මනස කියන්නේ අපි අඳුරගන්නේ මනසින් කියනවා. මේ මනසින් අඳුර ගන්නවා නම් මනසට එන්නත් ඕන මොනවද? ධම්මමයි එන්න ඕන. එහෙනම් මේ මෙතන දැන් අපි මේ කෝපේ කියලා ගත්තොත්. මේ කෝපේ කියලා අඳුර ගන්න නම් මෙන්න මේ කෝපේ කියන සටහන අර ධම්මවල තියෙන්න ඕනද නැද්ද? ඔන්න ධම්මවල තියෙනවා. එහෙනම් මෙන්න මේක දකින්නකොටම වෙන දෙයක් කියනවා බුදුහාමුදුරුවෝ. මේක දකින්නකොට වෙන සිදුවීමක් කියනවා. මේක මේක පෙන්නනකම් අපිට තේරෙන්නේ නැහැ. කොච්චර තිබ්බත්. ඕනම කියනවා. රූපණ රූපණි මාව අඳුරන්නේ ඕගොල්ලෝ අඳුරන්නේ ඔක්කොම මේ. නේ? ඔව් පෙර මතක සටහන තමයි. ඒක තමයි කියන්නේ. දැන් අපි තුමු මේ මේ මහත්තයා මම දැක්කේ අද. ඊට කලින් දැකලා නැහැ. සමහර අය දැකලා තියෙනවා. ඒකෝර මේ මහත්තයා මම මුලින්ම අඳුරගන්නේ කොහොමද? පුරුෂයෙක් හැටියට. ඒ පිරිමි කෙනෙක් කියන ධම්ම තියනවද නැද්ද? ධම්ම. හරි එච්චරයි දන්නේ ඊට හැදියක් දන්නේ නැහැ. හැබැයි මම කල මම පෙර ඉඳන් දන්නවා නිල් පාට කියලා සංඥාවක්. ඔන්න ඉතින් අඳගෙන ඉන්නේ නිල් පාට. සුදු පාට. කලිසම නිල් පාට. ඔන්න ඔය ටික දන්න. හැබැයි මේ කෙනා කවුද කියලා දන්නවද? දන්නේ නැහැ. ඊට පස්සේ ඒ කෙනා කිව්වට පස්සේ ආ මම අහවලා. මම දැන් නමක් කිව්වා කියන්නේ. අහවල දිහා ඉන්නේ. දැන් ඊළඟ දවසේ මේ මහත්තයා වයින් මම දකින්නකොට ආ පිළියන්දල ඉන්න අහවලා මේ. ඇයි ඒ? අර පළවෙනි දවසේ අන්නේ අහපු අර කනේ අහපු සද්දෙත් එක්ක අපි මනස විසින් මොකද කරලා තින්නේ? ඒ දත්ත ටික ධම්ම ලෝකයට දාලා ඉවරයි. එතකොට මේ මේක නම ඊළඟ දවසේ මේ මහත්යව දකින්නකොට මම දන්නවා මෙයා හවලා. එතකොට කවදාවත් අපි දන්නේ නැති කෙනෙක් අඳුරන්නේ මුලින්ම ඔන්න ඔය විදිහට. එක්ක පිරිමි කෙනෙක්, එක්ක ගෑනු කෙනෙක්, එක්ක උසයි, එක්ක කොටයි, මහතයි අර සංඥා ටිකක් තියෙනවා. හැබැයි කවුද කින්ද මන්ද කියන දන්නේ නැහැ. ඕනම දෙයක් එහෙමයි. ඔක මම තෝරගන්න හොඳ එකක් කියන්න ඕගොල්ලන්ට. ලංකාවට ඉස්ස ඉස්සලාම ඩ්‍රැගන් ෆෘට් ආව දවස ගත්තොත්. අපි ඩ්‍රැගන් ෆෘට් කියලා දෙයක් දන්නවද? කවදාවත් දැකලත් නැහැ, දන්නෙත් නැහැ. එහෙම බලද්දී තියෙනවද කියනවත් දන්නේ නැහැ. නේ? ඉතින් කවුරු හරි ඩ්‍රැගන් ෆෘට් කියලා වචනයක් කියනවා. අපි දන්නේ නැහැ මොකද කියන්නේ. අපිට වචනයක් විතරයි. එහෙනම් අපි අඳුන් කුඳුන් වෙලා ඉන්නවද නැද්ද? ඉන්නයි. දත්තයක් නැහැ. මොකක් නැහැ. තත්යක් නැති හින්දා අපි ඔහේ ඉන්නවා. උඩ බිම බලන වචන ටික ඇහෙනවා. යකෝ තියෙනවා නේද? වචන ටික ඇහෙනවා. වචන ටික වුණාට තත්යක් නැහැ. ඊළඟට අපි අහනවා යාගෙන් මොනවද ඔය කිව්වේ? කණේක අද දන්නෙත් නැහැ, පොණේක අද දන්නෙත් නැහැ. ඈ මොකක් හරි ගෙවල් වලින් බඩු මුට්ටුවද දන්නෙත් නැහැ. මොකක්ද දන්නේ නැහැ. අපි අහනවා යාගෙන් මොනවද ඔය කිව්වේ? ආ, මේ පළතුරක්. අන්න දැන් මොකද එක තත්යක් ආවා. මොකද තත්ේ? පළතුරක් කියන තත්ය ආවා. දැන් පළතුරු කියන එක අපි දන්නවනේ. දැන් පළතුරු කියන එක අපි දන්නවද නැද්ද? ඒක දන්නවා. ඔන්න පළතුරක් කියන එක දන්නවා දැන්. ඊළඟට මොකද කරන්නේ? මොන වගේද? ඒක නිකන් අනාසිකඩියක් වගේ. ඈ? නිකන් අනාසිකඩියක් වගේ රතු පාටයි. ඔන්න දැන් අපි දත ගන්නවා අන්නාසිරියක් වගේ කියලා ගන්නවා රතු පාටයි කියලා ගන්නවා පළතුරක් කියලා ගන්නවා. ඔන්න දැන් ආසන ගම්ම ටිකක් තියෙනවද නැද්ද? ගන්න. ඊළඟට අපි යන කොහෙද ඔය තියෙන්නේ? ඔය ෆුට් එකේ තියෙන හොන්දර. ආ දැන් ඔන්න අපි දැකලා ෆුට් දැක්කද? ඔය දැකලා ෆුට් එකේ හැදා. අපි ළඟ මොනවද තියෙන්නේ? ෆුට් එකේ තියෙනවා කියලා ගන්නවා පළතුරක් කියලා ගන්නවා අන්නාසිරියක් වගේ කියලා ගන්නවා රතු පාටයි කියලා ගන්නවා. දැන් ඔන්න ඔය දත ටික අපි ගන්නවා. හැබැයි දැකලා ෆුට් දැකලා නැහැ. දැකලා ෆුට් දැකලා නැහැ. ඔන්න අපි යනවා ෆුට් එකේට. දැන් ෆුට් එකේට ගිහිල්ලා අපි බලනකොට දැන් අපිට මෙන්න මේ නෝට අපි ඔලු කියන්නේ නෑ අපි. මෙහෙම එකක් අපි ඔලු කියන්නේ නෑ. අපි අර ඊ බලන පළතුරු වල ළඟට ගිහලා කියනවා. අන්නාසිරියක් වගේ එකක් තියෙනවා. රතු පාටක් තමයි. අපි ගහලත් නැහැ. පළතුරු ගොඩේ තියෙන්නේ. මේ මොනවද මේ? ආ මේවා ඩ්‍රැගන් ෆෘට් නේ. ආ ඒකද ඩ්‍රැගන් ෆෘට්. අන්න ධම්මේ මොකෝ ඉන්නේ? කම්ප්ලීට් වෙනවා. දැන් ගෙදර ගිහින් ඩ්‍රැගන් ෆෘට් කියනකොට මොකෝ ඉන්නේ? ගානට ඔක්කොම හරි. දැක්කද? ධම්මේ ව්‍යාපෘත වෙන විදිහ. ඕන්න වගේ තමයි අපි කවදාවත් නොදැක එකක් ආසන්න ධම්මයට ගන්නවා. ආසන්න ධම්මයට ගන්නවා. එතකොට මේ ධම්ම ලෝකේ අනන්ත සංසාර ගමනේදී ආපු එකේ ධම්ම ඕන තරම් තියෙනවද නැද්ද? තියෙනවා. දැන් ඊළඟට මොකද වෙන්නේ? අපි හිතමු ඉපදිච්ච ගමන් ඉපදිලා අවුරුදු දෙකක් විතර යනකම් දෙකක් තුනක් විතර යනකම් මේ ලෝකේ ධම්ම අඩුයි තාම. ධම්ම තියෙනවද නැද්ද? ධම්ම තියෙනවා. දැන් පොඩ්ඩක් මේ මොකද කරන්නේ? මං ආවල් ගමේ හිටියා. ආවල් අය අපේ ගම පැත්තෙන් තිබ්බ ගඟක්. ඒ ගම ඒ ගඟේ තමයි අපි ගියේ. ඒ ගඟේ උරු පැති පදිනකොට තමයි අයියාවයි මාවයි වැටුනේ. මම මෙතනම තමයි මැරේ. මම මැරුනේ. අපේ අම්මා ඉන්නේ කඳ උඩ ගෙදර. අපේ ගේ මෙහෙමයි. අපි අඳුම් කුඳුම් වෙලා බලන මොනවද මේ කියන්නේ? කියලා බලන්න. ඒ මොකද කියන්නේ? ඒ ළමයාගේ මේ අබ්බේ තම ධම්ම ලොකුර නෑ. නැතිනම් මොකද කරන්නේ? පෙර ධම්මේ කියවනු. ඔහේ. ඇයි මන ධම්ම එනවනේ? අන්න කියනවා. හැබැයි ඒ ළමයාට ක්‍රම ක්‍රමානුකූලව ටික ටික ලොකු වෙනකොට මොකද වෙන්නේ? මේ අබ්බේ ධම්ම වැඩි වෙනවද නැද්ද? වැඩි වෙනකොට අර ධම්ම යට යනවා. හැබැයි ධම්ම ඉවර වෙනව නෙමෙයි. ඒ ධම්ම තියෙනවා. එහෙනම් මේ අනන්ත සංසාරේ ධම්ම තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් අපි ඔය ධම්ම ලෝකේ ඉපදිච්ච හැටි, මැරිච්ච හැටි ඔක්කොම තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් තථාගතයන් වහන්සේ මොකද කියන්නේ? චතුත්ථ ධානයට සමවැදිලා පෙරවිසු කඳ බැලීමේ ඥානය අදිස්ථාන කරන්න එවිට පෙරවිසු කඳවල ටික පේන ගන්නවා කියන්නේ. ඇයි? අවිද්‍යා අනුශේම රහිත චතුත්ථ ධානයේදී මනස ප්‍රබාස්ර චිත්තේ පවතිනවා. ඒකෝර මොකද වෙන්නේ? පංච නීවර මොනවත් නැහැ. ඒ වගේ ඔක්කොම වෙච්ච මෙන්න මේ මනසට අර ධම්ම ලෝකේ සම්පූර්ණයෙන් විවෘත වෙනවා. විවෘත වෙනාම ඔන්න පේන කතන්දරේ පේනවා. මොකද? ම්ම් එහෙම ගන්න බැරිද කියලා කියන්න අමාරුයි මොකද අනුශේ වශයෙන් මේක තියෙන්නේ. ඉස්මතු වෙලා නැති කෙනේ තාම තියෙන්නේ. එතකොට දැන් අපි මෙන්න මේ පංචනීය දැන් තථාගතයන් වහන්සේ ප්‍රභාසර චිත්‍ර විස්තර කරනවා විස්තර කරන්නේ උපන්සිත ප්‍රභාසර තමයි. හැබැයි ඒක ආගන්තුකේන උපකලිතෙන් තීරු කරගන්නවානේ. දැන් ඉපදිච්ච ළමයා ප්‍රභාසර චිත්තේ ඉන්න විදියක් නැහැ ඊට පස්සේ මොකෝ කරන්නේ? කිරි හොයනවානේ. කිරි හොයනවානේ. යමක් හොයනවද නැද්ද? හොයනවා. දැන් අම්මගේ ස්පර්ශය හොයනවා. ඒ ගන්ධය හොයනවා. අර දැන් එහෙම තියෙනවා තමයි. නමුත් එහෙම දිගටම තියෙන විදියක් නැහැනේ. ඒක ඒක මෙහෙමයි. ඒක හැබැයි අර මහා පරිමාණයට කහට ගැන්විලා නැහැ. ගැන්වෙන්නේ නැහැ. ඒ ළමයා කිරි ටික බිව්වද උදේ නිදා ගත්තා. දැන් අපි කාලා මිල නිදා ගන්නවද? නැහැ නේ සමහරතොර තුන්ජන් නැතුව. ඒ ළමයා එහෙම නැහැ සමහරලා. ඒ ළමයා අර ඒ ඒ ඒ කාල සීමාවදී අර පෙර ධම්ම සමහරලාට එනවා වෙන්න පුළුවන්. ඔය සමහර ළමයි හොඳට නිදා ඉඳලා තුරුලම හීන හීන වෙන හොඳට. ඒක මොකක් සමහරලාට. අර පෙර ධම්මයක් එක වෙන්න පුළුවන්. අපිට ඒක තේරෙන්නේ නැහැ නේ පාටනේ. හැබැයි මෙන්න මේකදී අපි මම පෙන්වන්න ගියේ. එන්න මෙන්න මේ අපි යමක් අඳුර ගන්න නිතරම මොකකින්ද? ධම්මයක් මුල් කරගෙන. ඒක මේ උන්නා බ්‍රාහ්මණ සූත්‍රෙත් එක්කම ගලප ගන්න ඕන. නැත්නම් ඒක පාට තේරෙන්නේ නැහැ. මේ මොකද කියන්නේ කියලා. ඇයි මේක මනසන මනසින් නම් අපිට යමක් දැනෙන්නේ. මනසට එන්නත් ඕනේ ධම්ම විතරයි. වෙන එකක් ඉන්න බෑනේ මනසට. එහෙනම් මෙන්න මේ රූපයක් අපිට දැන වෙන විදිය මනසට දැන වෙන විදිය විස්තර කරනවා මනත් එක කොහොමද වෙන්නේ කියලා තථාගතයන් වහන්සේ. එහෙනම් මේ කියන මොකද්ද? මෙන්න මේ රූපයක් මේ මේ ඇසර ගැටෙන වෙනකොටත් එකම කියන මොකද්ද? චක්කු නිරුද්ධා සමනන්තරා මනෝ ධාතු උපදිනවා. අන්න චක්කු නිරුද්ධා. ඒ කියන්නේ මේ ඇහැට මේ රූපය ගැටෙන වෙනකොටත් එක මොකද වෙන්නේ? ඒක නිරුද්ධ වෙලා ඊට අදාළ සමනන්තරයෙන් එනවා මොකද්ද? මේකට අදාළ දත්තය. ඒතර අන්නේ දත්තය එනකොට මොකද වෙන්නේ? මනෝ ධාතු උපදිනවා. මෙන්න මේ මනෝ ධාතුව උපදින තැන විස්තර කරනවා චිත්ත ඒ කියන්නේ හිතේ ස්වභාවය විස්තර කරනවා චිත්ත මනෝ මානසං හදයන් පන්නනං මනායතනං මනේන්ද්‍රියං විඥානං විඥානස්කන්ධෝ කියලා ඔන්න ඔතන විඥානස්කන්ධය කියන්නේ පංචස්කන්ධයටයි තියෙක. ඇයි පංචස්කන්ධය තියෙනවද නැද්ද? රූප, රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ කියලා ස්කන්ධ ටිකක් තියෙනවා. ඊළඟට ඕක තියෙනවා පංචස්කන්ධය තුල. ඊළඟට ඒකම විස්තර කරනවා පංච උපාදානස්කන්ධයට තථාගතයන් වහන්සේ ආශ්‍රව සහිත වූ උපාදානයට ප්‍රත්‍ය වූ රාම් යම් රූප උපාදානස්කන්ධයක් ඇද්ද? ඒ රූප උපාදානස්කන්ධයයි. අන්න ඒක අරගෙන වෙනසක් තේරෙනව නේද? එකක් තිබෙන්නේ මොකද? විඤ්ඤා රූප වේදනා සංඥා සංකාර කියලා ස්කන්ධ ටිකක් තියෙනවා පංචස්කන්ධය. ඒක අන්නේ පංචස්කන්ධය තුල මොකද වෙන්නේ? අපි මෙන්න මේක ඔරලෝසුවක් කියලා අඳුර ගන්නවා. දඟලන විඥානය ඕනනේ. ඔන්න ඔය විඥානය පාරිශුද්ධ විඥානය කියන්නේ ඒකයි. ඉතින් මෙන්න මේ පාරිශුද්ධ භාවය උත්තරීතර විදිය තියෙන්නේ තථාගතයන් වහන්සේ නමකට විතරයි. හරි. ඊළඟට අන්නේ මේ කියන්නේ තථාගතයන් වහන්සේ තුල රහතන් වහන්සේලාට. අන්නේ විඥානය අපි කිලුට කරගන්නවද නැද්ද? ඊළඟට. අන්නේ කිලුට කරගන්නේ කොහොමද කියලා ඊළඟට විස්තර කරනවා. අර ආයෝනේ ධම්මයක්. දැන් ධම්මෙන් අඳුරගත්ත නේද? ඊළඟට මොකද කරන්නේ? මනංජ පටිච්ච ධම්මේච කියලා අර ධම්මෙට බැඳෙනවා. මනංජ පටිච්ච ධම්මේච කියලා ධම්මෙටයි බැඳෙන්නේ. ධම්මෙට බැඳිලා ඒ බැඳෙන්නේ මොකක් උදෙසාද? අපිට සුවයක් ආස්වාදයක් ලැබෙයි කියලා හිතලා. අන්න ඒක ලැබෙයි කියලා හිතලා ධම්මෙට බැඳිලා හැබැයි අපි දුවන්නේ මේ රූපේ පස්සේ. දැන් තේරෙනවද වැඩි? මේක ගැඹුරුයි. අන්න හරි. අර පළවෙනි ධම්මේ වෙනවා එතන තියෙනවා චිත්ත මනෝ මානසං හරියක්. පන්නරම් මනස මනින්ද විඥාන විඥානස්කන්ධෝ කියලා. එතන විඥානස්කන්ධය කියන්නේ පංචස්කන්ධයයි තියෙන්නේ. ඊළඟට මොකද කරන්නේ? මනංච පටිච්ච ධම්මේච. අර ධම්මයත් එක්ක පටිච්ච වෙනවා. එතන පටිච්ච උනේ රාගෙන් නම්. එතන යහ ක්‍රියාත්මක වෙන්න ඕනේ. රාග පටිච්ච සමුපාදය. පටිච්ච උනේ දේශෙන් නම්. පටිච්ච මේ කියන්න ඕනේ. දේශ පටිච්ච සමුපාදය. පටිච්ච උනේ මොහෙන් නම්. මොහ පටිච්ච සමුපාදය. පටිච්ච උනේ උද්දච්චයෙන් නම්. උද්දච්ච පටිච්ච සමුපාදය. පටිච්ච උනේ විචිකිච්ඡාවෙන් නම්. විචිකිච්ඡා පටිච්ච සමුපාදය. ඔන්න කෙලෙස් හදන පටිච්ච සමුපාදය ක්‍රියාත්මක වෙනවා ඊළඟට. තව කවුරු හරි කෙනෙක් එක බලන්න මොකද්ද කියලා බලන්න පටිච්ච උනා නම්. අන්න ඒක ඔරලෝසුවක් බව දැනගන්නවා. ඒ කියන්නේ අදහසෙම ගන්න කියන්නේ හරියට. ඔරලෝසුවක් බව දැනගන්නවා. රහතන් වහන්සේ දැනගන්න මොකක් හරි මේ කවුද කියලා දැනගන්නවා. ඒක කෙලස් නෑ. හැබැයි ඒක අරගෙන ඊළඟට මොකද කරේ? අර ආසාදු දසරු වැඩ පිළිවෙලෙන් දැන් යනවා. ඒකයි ඒ සමය අවිද්‍යාවච සංකාර හදන්න මොකද කරන්නේ? අර මනංච පරිච්ඡ ධම්මේච කියලා ධම්මයට බැඳෙනවා කියන්නේ. ඉතින් මොකද උනේ? චක්කු නිරුද්ධා සමනන්තරා මනෝ ධාතු උපදිනවා. ඒ මනෝ ධාතු උපදිනවා සමනන්තරයක් එනවා කියනවනේ. සමනන්තරණ කියන්නේ. එහෙනම් මීට අදාළ විදිහට සමාන දෙයක් අර අන්තරයෙන් එනවද නැද්ද? එන්න. එහෙනම් මෙන්න මේ වගේ මේකම සටහනක් තියෙනවද නැද්ද? සටහනක් තියෙනවා. ඊළඟ ඒ ධම්ම එනවා. ඒ ධම්මේ අපි අඳුර ගන්නවා ඔරලෝසුවක් බව. අඳුරගෙන ඊළඟ මොකද කරන්නේ? චා ඒ ඔරලෝසු නම් මරු. දැන් ඇත්තට අපි මරු කියලා තින්නේ මේක කියලා හිතාගෙන අර ධම්මෙට. ඇයි? මරු කියලා ගන්නේ කොහෙන්ද? හිතේ. මේ හිතේ මරු කියලා ගන්නවා හිතේ තියෙන්නේ මොනවද? ධම්ම. එහෙනම් මනංච පටිච්ච ධම්මේච කියලා ධම්මෙට වැදෙනවා. ධම්මෙට වැදුනට පස්සේ ආපහු එනවා මොකද්ද? චිත්ත, මනෝ, මානසං, හදයන්, පන්නරං, මනායතනං, මනේන්ද්‍රියං, විඥාන, විඥානස්කන්ධෝ කියලා. ඔන්න ඔතන කියන විඥානස්කන්ධය. රාගයෙන් වැදුනා නම් මොන විඥානස්කන්ධයක්ද? රාග විඥානස්කන්ධය. එහෙනම් මේ දෙවෙනි එකට කියන එක මොකද්ද? රාගයෙන් නම් වැදුනේ, දේශයෙන් නම්, මොහෙන් නම් වැදුනේ. ඒක උපාදාන විඥානස්කන්ධයටයි තියෙන්නේ. එහෙනම් මේකම කොටසේ දෙකම තියෙනවද නැද්ද? මුලින් තියෙනවා විපාක ස්වභාවය, ඊළඟට තියෙනවා ඒක අභිමායන කොටස. එහෙනම් අර මුලින්ම අපි අර මේ මන ධම්මියාව ගාම මුලින්ම ගන්න වෙන්නේ මොකද්ද? උපේක්ෂා සහගත රූපයක් බව. උපේ ඇයි? පංචස්කන්ධය තුල රූප වේදනාවක් තියෙනවානේ. එහෙනම් රූපෙට වේදනාව මොකද්ද? උපේක්ෂා. ඒක තමයි රියල් ස්වභාවය. අන්නේ උපේක්ෂා සහගත වේදනාව ඊළඟට මොකද කරන්නේ අපි? අභිමාය යනවද නැද්ද? අභිමාය යන්න නම් මොකද කරන්න ඕනේ? මනංච පටිච්ච ධම්මේච කියලා ධම්මෙට වැදෙනවා. ධම්මෙට වැදෙලා අපි ඇයි අපි අපිට තේරෙන්නේ නැහැ. දැන් මේ මේ අර සමහර වෙලාවට මේ රූප නැතුව ධම්මට වැදෙන්නත් පුළුවන් ඕන. පුළුවන් නේද? පුළුවන්. උදාහරණයක් ඇරලා ගත්තොත්. මෙතන දැන් මේ කොළපාට රූප ඔලෝසුවක් තියෙනවා. ඕගොල්ලෝ ගෙදර යනවා. ගෙදර ගියාට පස්සේ මේ ඔලෝසුව මතක් වුණොත්. ඒ ඔලෝසුව දැන් කොහෙද තියෙන්නේ? අන්න. දැන් ඒතකොට ගෙදර ගියාම ඔරලෝසුවක් මතක් වෙන්න නම්. දැන් මතක් වෙන්නේ මනසටනේ. එහෙනම් මේ වෙලාවේ ඔරලෝසු හැටියට දැක්ක අර ධම්ම එනවද නැද්ද? ධම්ම යාට පස්සේ මොකෝ කරන්න පුළුවන් ඕන. චා. අර ඔරලෝසුව තිබේ යාතිම එකක් ගත්තා නම් හොඳයි. දැන් මේ මොකද කරේ? මනංච පටිච්ච ධම්මේට කියලා ධම්මේ තියෙන ඔරලෝසුවනේ බැඳුනේ. බැඳිලා මොකද ඊළඟට කරන්නේ? දැන් අර හිතේ තියෙන ඔරලෝසුව හොයන් යනවා කඩවල ගන්න. දෙනවා මේ මේ කරන වැඩේ. මේක ගොඩාක්ම ගැඹුරුම වැඩි හිතන්න එපා හොඳේ. මං ගැඹුරුම වැඩි ලොකුට හිතන්න එපා. මෙන්න මේ ආසාදී කැමැති ඉතින් නෑ කියන හිතාලා කරන මොකද මේ. හොඳේ. ඒක කියන්නේ මම මේක මේක අර අර අහපු හින්දා මේක කියනවා. නැත්නම් මේක කියන්නේ යන්නේත් නෑ. ඒක මොකද මේක කියලා පාටලෝ ගන්නවා. තමයි ටිකක් ඒ යම් කිසි මට්ටම හැමෝම පටලවන්න කියලා මම කියන්නේ නැහැ. නමුත් සමහර අය මේක පටලව ගන්නවා. මොකද හේතුව මේක ඕන කරන එක තැනක් එනවා. ඒක මේක විස්තර කරන්නේ මේ මන ධම්ම විස්තර කරන තැන විස්තර කරනවා අන්තිමට තථාගතයන් වහන්සේ මේ ලෝකේ ධාතු 18යි තියෙන්නේ. මොන 18? ඇස, කන, නාසය, දිව, ශරීරය, මන, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම, චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන 18යි. මෙන්න මේ 18 විස්තර කරලා කියනවා ධාතු 18න් ධාතු 17ක් හේතු නොවේ. ධාතු 18න් 17ක් හේතු නොවේ. ධම්ම ධාතුව හේතුද වේ, නොද හේතුද වේ කියනවා. හේතු නිරෝධයෙන් පළ නිරෝධයි නේද? එහෙනම් අපි හැම වෙලාවෙම කතා කරන්නේ ධම්මයක් අරගෙන හේතුවක් සකසන්නත් පුළුවන් ඕනනම් සකසන්නේ නැතුව ඉන්නත් පුළුවන් සැකසුණා මොකෝ වෙන්නේ හේතුව සැකසුණා ඵලය උරුමයි හේතුව සැකසුවේ නැත්තම් දැන් සමාලලට පාර යනකොට රූප අඳුරනවද නැද්ද ලයිට් කරනවා කියලා අඳුරගන්නවද නැද්ද අඳුරගෙන බැඳෙනවද එහෙනම් ඒ ධම්මෙත් එක්ක පටිච්ච උනාද එහෙනම් ඒක නොද හේතු නේද අන්න ධම්මයක් ආපු කලියටම පටිච්ච වෙන්නේ නැහැ හැබැයි ඊළඟට මම වෙන උදාහරණයක් කියන්න ඒකට තේරෙයි අපි හිතමු පාර අයිනේ තියෙනවා කැඩිට ලයිට් කරනවා කුයි කැඩිට ලයිට් කරනවා කි ඔන්න ලයිට් කරනවා කුයි රෝස අත්තකුයි සෙල්ලම් බඩුවකේ වැටලා තියෙනවා පාර අයිනේ වැටලා තියෙනවා දැන් ඔන්නෝක වැටලා තියෙනකොට තුන් දෙනෙක් එනවා. එක්කෙනෙක් අර බෝතල් පතර එකතු කරන මිනිස්සෙක්. එක්කෙනෙක් ගෑනු කෙනෙක්. එක්කෙනෙක් පුළි ළමයි. දැන් මෙන්න මේ තුන් දෙනා එනවා. දැන් මේ තුන් දෙනා එනකොට අර බෝතල් පතර එකතු කරන මේ මිනිස්සයා ඔය කැඩිච්ච ලයිට් කනවා දකින්නවද නැද්ද? ඒ රූපයත් උපේක්ෂාද නැද්ද? රෝසත්තක් දකින්නවද නැද්ද? උපේක්ෂාද නැද්ද? රෝසත්තක් දකින්නවද නැද්ද? රූපයක් හැටියට. උපේක්ෂායි. අර සෙල්ලම් බඩුවක් දකින්නවද නැද්ද? ඒකත් උපේක්ෂායි. කාමාවචර කුසල ධර්ම කරත් අකුසල ධර්ම කරත්. හරි. ඊළඟට අර බෝතල් පතර එකතු කරන මිනිස්සෙක් කෙනෙක් නම් ඒක නාට ඒක නා පටිච්ච වෙන්නේ ඔය තුනේ කෝකක් එක්කද? ඈ? අන්න හරි. දැන් ලයිට් කරන එක ගම දැන් මුලින්ම ලයිට් කරනකොට අඳුර ගන්න ඕනද නැද්ද? අඳුරගත්තා මනසින් ලයිට් කරනවා බව. අඳුරගෙන චා මෙන්න මේ කඩාගත්තා නම් හරි. දැන් පටිච්ච උනාද නැද්ද? අන්න පටිච්ච උනා. දැන් එයා එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා දකින්නෝනේ ලයිට් කරනවා කියලා හිද? මම රෝසත කියලා හිද? සෙලඹඩු කියලා හිද? ආ එයා පටිච්ච උනේ ඒකටනේ. හැබැයි අනිත්‍ය දැක්කේ නැද්ද? දැක්කා. ඊළඟට ඔන්න එයා මොකද කරන්නේ? කා පිටිපස්සෙන් එනවා කවුරු ගෑනු කෙනෙක්. දැන් ඒ ගෑනු කෙනා toy තුනම දකින්න. එයාට toy තුන දැක්කම තුනම පේනවද නැද්ද? ඒ කියන්නේ ලයිට් කරනවායි මේ රෝසතයි මේ සෙලඹඩුයි පේනවද නැද්ද? පේනවා. එයා මොකද පටිච්ච වෙන්නේ? ඕ ලයිට් කරන වැඩකුත් නැහැ. එයාට වැඩ නැහැ ලයිට් කරන මොනවා ලයිට් කරන. චා මම රෝසත්තක් තියෙනවා. මෙන්න මේ ගෙනිතන ගෙදර පැල ගන්න. රූපම් පටිච්චං උපදින සුඛං සෝමනසා. එහෙනම් උසස් දකින්නට හරි සුවය සෝමනසයක් එනවද නැද්ද? හැබැයි යා ලයිට් කරනවා දකින්නට සුවය සෝමනසයක් එනවද? මොකක්වත් ඒක මොකද්ද? ඒක නේ උපේක්ෂාව. දැන් එන්නේ ලයිට් කරනවා ලයිට් කරනවා බවට අඳුරගෙන. ඒ ධම්මයේ මෙතන නිරුද්ධ වෙලා යනවද නැද්ද? නිරුද්ධ වෙලා යනවා. හැබැයි මොකක්වත් ප්‍රශ්නයක්වත් නැහැ. හැබැයි රෝසත් දැක්කම කොහෙන්? අන්න පරිත්‍යාග උපදින සුගන් සෝමනසය ඇවිල්ලා චා එන්නේ රෝසත් නම් මරු. ඔන්න ඒකට යා පරිත්‍යාග. තේරෙනවද? එතකොට යා අනිත්‍ය දුක්ඛ අනත්ත කියලා කියනෝනේ රෝසත්තට ද ලයිට් කරනවද? රෝසත්ත තමන් පිය කරගන්නේ කොහොමද? ආ ඔන්න ඔව් මම නම් මේ ක්‍රියාත්මක වෙන එක බලමු. මෙතන මේ උදාහරණ සම්පූර්ණ විවර කරගෙන. දැන් ඔන්න ඊට පස්සේ අර චූටි ළමයා එනවා. ඒ හුඩ්ල මැත්ත ලයිට් කරනවා දකින්නවද නැද්ද? ඒකත් දකින්නවා. රෝසත් අත් දකින්නවා. අර සෙල්ලම් බඩුවක් දකින්න. ඔන්න ඔය සෙල්ලම් බඩුව දැක්කට පස්සේ ඒ ළමයට මොකටද කැමති පියලා ගන්න? අර සෙල්ලම් බඩුව. නේ? ඒකට අන්නේ ඒක සෙල්ලම් බඩුව කියලා ඒ ළමයා මන ධම්මෙන් අඳුරගත්තද නැද්ද? අඳුරගෙන මනංජ පටිච්ච ධම්මේ ජගශා මරු කියලා මනසින් මේ මේ මේ සෙල්ලම් බඩුව ගත්තද නැද්ද? එහෙනම් ඒ මනසින් මරු කියලා ගත්තනම් ඇත්තටම මරු කියලා බැලලා තියෙන්නේ කොහෙද? ධම්මේට නේ. එහෙනම් ධම්ම ධාතුව උපාදානද වේ නොද උපාදානද වේ කියන එක තේරෙනවද? එහෙනම් දැන් සමහරවල් පාරේ යනකොට සමහරලාට උපාදාන කරගන්න ඒවා තියෙනවා. උපාදාන කරගන්නේ නැති ඒවා තියෙනවා. මම සරල උදාහරණයක් කිව්වේ. ඉතින් පාර යනකොට බලන්න ඉතින්. දැන් ওই පාර යනකොට මොකක් පොල් ගස් හම් වෙනවා ලයිට් කණු හම් වෙනවා. එහෙම නැහැ. නේ පොල් ඉඩමක් මම හම් දකින්න ඒත් නැහැ. තමයි එහා පැත්තේ තනි පොල් ගහ තියෙනවා. අඩි දෙකයි උස පොල් පිරීලා. දැකගම මොකද? ෂා මේ වගේ එකක් නම් මරු. දැන් මුලින්ම පොඩි පොල් ගහ කියලා අඳුර ගන්නවද නැන්නේ? අඳුරගෙන මොකෝ කරන්නේ? ඇයි? අන්න දැන් මේ මොකද? පොඩි පොල් කියලා කියලා කුරු පොල් ගස් ගන්නවා. මාසෙ කියන මාසෙ කියන මන්ද පීදනවා කියලා දානවා. පොල් ගෙඩි හොඳ දෙනවා. ඔක්කොම දානවා. දත්තරි ගහයි මෙන්න ඒ જાති ගහක් කියලා අඳුරගත්තා. ඊළඟ මොකරේ? හරි. එහෙනම් මනංච පරිච්ඡ ධම්මේච කියලා ඒකට බැඳිලා. දැන් ඉතින් මොකෝ කරන්නේ? පොල් පරිවේෂණ ආයතනයට යනවා. ආරයට යනවා. මේට යනවා. මේ පොල් වෙනවා. ඉතින් ඉතින් රටේ හැටි ටිකක් තියෙනවා. ඔන්න මේ කරන වැඩ මේ වැඩ පිළිවෙල තෝරගන්න. අන්න දැන් ඉතින් මේ විඥානය කිලුකා කියනද නැද්ද? ඔන්න විඥානයේ තථාගතයන් වහන්සේ කියනවා විඥානය මායාකාරී කියලා. ඇයි මේ මායාකාරී කියන්නේ? නැති දේවල් ඇතිසේ පෙන්වනවා. දැන් මොකක් හරි මේ දැන් මේක ඔරලෝසුවක් කියලා. ඒකට බුදුහාම කියන්නේ සම්මතේ යමෙක් පරිහරණය කරයිද මමත් එසේ පරිහරණය කරයි. දැන් මේකට ඔරලෝසුව කියන හින්දා ඔරලෝසුව කියනවා. දැන් මේකට ඔරලෝසුව කියලා කිව්වා කියලා කෙලෙස්ද? නෑ මෙන්න මේ ඔරලෝසුව කෙරෙහි මුසපත් වුණා නම්, චන්දරාගයෙන් වැඳුණා නම්, අවිද්‍යාවෙන් බැලුවා නම් අන්න එතන ගැටලුවක් තියෙනවා. අන්න ඒක නිරෝධ කරනවා මිසක් ඔරලෝසුව දකින්න නිරෝධ කරන්න බෑ. එහෙම ක්‍රමයක් නෑ. නේ එහෙනම් තේරෙනවද මනසයි මනස මුලින්ම මේක අඳුර ගන්න විදිහයි ඒකත් එක්ක පටිච්ච වෙලා අඳුර ගන්න විදිහයි එහෙනම් අර ධම්ම ධාතුව උපාදානද වේ නොද උපාදානද වේ කිව්වනේ තේරෙනවද ඔක විස්තර කරනවා ගොඩාක් මොකද ධාතු 18යි 18ෙන් 17ක් සංයෝජන නොවේ ධම්ම ධාතුව සංයෝජනද වේ නොද සංයෝජනද වේ ඒක තනි කරම මොකක් එක්කද මේ කතන්දර යන්නේ අපි මනයි මනයි ධම්ම ඒක කියන්නේ මනෝ උබං ධම්ම ධම්ම කියන්නේ මනසයි ධම්මේම තමයි පූර්වාංගම කරගෙන ඔක්කොම කරන්නේ නේ මේ හැම දෙයක්ම අපි බැරි වෙලාවකද ධම්ම ලෝකේ මොනවත්ක්ම නැත්තම් සීරෝණ අපේ ජීවිතේ පුළුවන් ඒක මම මේ ධම්ම ලෝකයේ මේක සීරෝන මොනවත්ම නැත්තම් ඕ මොකක්ද කොටිප ඉන්නවා කියලා කතා වෙනවා නෑ ඈ නෑ අසංඥා කරනවා කියන්නේ ඒ සංඥා අයින් කරනවනේ බලෙන් ඉතින් ඒක උඩට එන්නේ ඒකම තමයි ඇයි දැන් එයා කියන්නේ එයා කරලා තින්නේ මනසට සංඥා ගන්න නැතුව අයින් කරලා ධම්ම අයින් කරලා නෙමෙයි මනසට සංඥා ගන්නෙ නෑ ඉතින් මනසට සංඥා ගන්න නැත්නම් කන්න ඕන කියලා සංඥා එනවා මනසට ඒක ගන්න නැත්තම් ඉතින් ඉන්නවා කෑවල ඇහුවොත් කන්න ඕන කියලා සංඥාවක් නෑ බිව්වද දන්නේ නෑ ඉතින් ඉන්නේ දැන් මොකක්ද තියෙන්නේ ආසන්න වැඩිවලු. ඒක උදාහරණයක් වඩන්න එපා කියන්නේ. ඉතින් දැන් ධම්මවල තියෙන්න ඕනේ දැන් මේ රූපයකට අදාළ වේදනාව සංඥාව සංකාරය. ඒක තමයි. ශබ්දයකට අදාළ වේදනාව සංඥාව සංකාරය. ගන්ධයකට අදාළ වේදනාව සංඥාව සංකාරය. ඈ. ඔව්. ධම්මවල ඇසුරු කරපු නැති දේවල් ඇති හොඳට තියෙනවා. ප්‍රශ්නේ අපිට මතක නැති කයි ප්‍රශ්නේ. හැබැයි ඔව්. ඒක තමයි තියෙන්නේ. හැබැයි ඒක නැති එකක් ඕන නම් ඒ මොහොතේ හදනවා නැති එක මම දැන් රැගන් ෆුඩ් එකේ කිව්වේ. ඇයි දැන් අපි කලින් දන්නේ නැහැ. කලින් දැකලා නැහැ. ඒතකොට ඒක හැදුවද නැද්ද? හැදුවා. ඔව්. හරි. හොඳ ප්‍රශ්නයක් ඇහුවේ ඔක. හේතුව මොකද? දැන් අපි ඉස්කෝලේ පොඩි ළමයි පැත්තකින් තියෙනවා අපි ඉගෙන ගත්තා. <laughs> ඒ විදිහටම ඔය වෙන්න ඕනේ. දැන් අපි ඉගෙන ගන්නකොට ටීචර් අපිට කියලා දෙනවා සබ්ජෙක්ට් එකක්. මොකක් හරි. දැන් ඔන්න ඔය සබ්ජෙක්ට් එක ටීචර් කියලා දෙනකොට අපිට කනට ඇහෙනවද නැද්ද? ඇහෙනවා. හරිද? එන්නේ කනට ඇහෙන දේවල්. අපි කනකටවත් ගණන් ගන්නේ නැතුව හිතන්නේ නැතුව හිටියොත් හිතන්නේ නැතුව ඔහේ හිටියොත් අපි තුලින් ඒකට අදාළ දත්තයක් පිට වෙනවද? ශක්තියක් පිට වෙන්නේ නැහැ. එහෙනම් අපි මෙන්න මේකට අදාළ දේ කියලා දෙන දේට අනුව අපි අපිට ටීචර් රූප පෙන්නනවා, ශබ්ද මේ මේ ඇඳලා පෙන්නනවා, chart ගහලා පෙන්නනවා, ওই ටික අපි ගන්නවා. අරගෙන ඔන්න ඔය ගන්න දත්ත ටික ඒ වෙලාවේ අපි ඊට අනුකූලව හිතනවා. හිතනකොට ඒ ටීචර් කියලා දුන්නු දෙයක් තියෙනව නේද? ඒක ධම්මයක්නේ. අන්නේ ධම්මයට අනුව අපි හිතුවනම් ධම්මයක් පිට වෙනවද නැද්ද? ධම්මයක් පිට වෙනවනේ. දැන් අපි තුමු ඒ ටීචර් අපිට කියනවා 1 1 2 කියලා. හරිනේ? දැන් ඒක අපි හරියට කන් දෙකෙන් අහගෙන 1 1 2 වෙන විදිහ හරියටම හොයාගෙන ඕන දැන් දන්නවා 1 1 2 කියලා. දැන් තීජ අපිට ඉගන්නේ මොනවද මේ මොකක් හරි ගොඩක් කරගෙන 1 1 2 කියලා වෙනවා. දැන් අපි විභාගයට යනවා. දැන් තීජ ඉන්නවද? නැහැ. උගන්න බ්ලැක් බෝඩ් එක තියෙනවද? ඒ එකක්වත් නැහැ. දැන් අපි මොකක් අරගෙන විභාගයට යන්නේ? ඈ? නෑ අරන් යන්නේ මොකද කරන්නේ? හිත අරගෙන යන්නේ. හොඳට මෙන්න ඒක හිත අරගෙන යන්නේ. හරි. දැන් ඔන්න ගානක් දෙනවා. දැන් ගානේ තියෙනවා එකතු කරන එක. දැන් අපි එදා අර එකතු කරලා දෙන වෙලාවේ හරියට මේක ග්‍රහණය කරගත්තා නම් දැන් මේ වෙලාවේ මේක දකින්නකොටම ඇහෙන්නේ දකින්නේ නැහැ. චක්කු නිරුද්ධා සමානන්තරා. මනෝ ධාතු උපදිනවද නැද්ද? මනෝධාතු උපදිනකොට ධම්ම එන්න ඕනද නැද්ද? එහෙනම් එදා අපි හිතලා තිබ්බනම් මේ ධම්ම එනවද නැද්ද? එහෙනම් එකතු කරනවද නැද්ද? දැන් අර වෙලාවේ කියලා දෙනකොට වෙන වෙන දේවල් කර කර හිටියනම් දැන් ධම්ම තියනවද? දැන් විභාගයට යනවා. දැන් එකයි එකයි දෙකයි. එකයි එකයි දෙක එකතු කරන්නේ. දන්නවද? ඇයි දන්නේ නැත්තේ? කෝ ධම්ම නැහැ. වේද නැද්ද? ඔය දේම සිද්ධ වෙනවා මේ චතුරාර්ය සත්‍යය. මන ධම්මෙම යන්නේ. ඉතින් මන යලා යන්නේ විභාගයට. කෝ මම පේපර් එක දුන්නාම ධම්ම එන්න එපා. ගාන හදන විදිය ඔක්කොම ටික එන්න එපා. ඩේටා ටික. ආ ඒක හරි. ඒ වෙනම එකක් කියනවා. හේතුව මොකද? තමන් මේක දැන් අපි හිතමුකෝ කාමාවචර අකුසලයක් කරලා ඉගෙන ගන්න උන් ඉගෙන ගන්න දීලා නැහැ. කරන තරම් වඩා කපල කරලා තියෙනවා. අන්න ඒ වගේ වැඩවලදී අර කර්ම විපාකේ ප්‍රබල වෙලා අර ධම්මේ ක්‍රියාත්මක වෙන්න නොදෙන්න පුළුවන්. ඒක ඇත්ත. ඒක අනිවාර්යයෙන් ඒක සිද්ධ වෙන්න පුළුවන්. ඒ ඒ කාමාවචර අකුසල නම්. ඒ වගේම කාමාවචර කුසල කරලා තියෙනවා නම් මනාලෙස තමන්ට මේක ඉගෙන ගන්නට උදව් කරලා එහෙම දෙනවා. ඒකත් ඒ පැත්තටම වෙනවා. දැන් ඔන්න ඔය වගේ කවුරු හරි කල්යාණ මිත්‍ර සේවනයක් හම්බ වෙනවා. සද්ධර්මයත් ඇහෙනවා. යෝනිසෝ මනසිකාර්ය නොකරොත්. කොහොමද මනුගම්? දමනුගම නැහැ. දැන් දමනුගම නැත්තම් පාර යනකොට රූප දකින්නකොට මොකෝ කරන්නේ? ඇයි? අනිත්‍ය දුක්ඛ නැතයි නම් මම ගම්මේ නැහැ. දැන් මොකද කරන්නේ? චා ඒක නම් මරු. අයියා අර මතක් වෙන්නේ නැත්තේ? අරක හිතලා. ඒකයි පෙන්වන්නේ අනන්ත සංසාරයක් යන ගමනේදී මෙන්න මේ ලැබෙන ඔන්න ඔය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියන ඔන්න ඔය ධම්මයට කියනවා අසංකත ධම්මේ කියලා. එන්න මේ අසංකත ධම්මයක් ලැබෙන්නේ ඒක නා මේ මාර්ගයට ඇතුල් වුණාට පස්සේ විතරයි. නෑ අපි මහත්තු අනිත්‍යයි දුක්ඛයි අනත්තයි මෙනෙහි කරනකොට ලැබෙන්නේ අසංකත ධම්ම තමයි. එතකොට අසංකත ධම්ම වැඩි වෙන වැඩි වෙන වැඩි වෙන මොකද වෙන්නේ? සංකත ධම්ම වලට ඉඩක් නැති වෙනවා. දැන් වැඩි වෙන්නේ මොනවද? ඔව් දැන් තියෙන්නේ සංකත ධම්ම. එතකොට පාර යනකොට තුන නිතරම මොකද වෙන්නේ? අර සංකත ධර්ම ඇවිල්ලා ඒ පැත්තට ඕන කරන නිතරම හැදෙන්නේ. දැන් අපි අසංකත ධර්ම පුළුවන් තරම් වැඩි කරන්න නම් අසංකත ධර්ම නිකන් වැඩි වෙන්නේ නැහැ. දැන් ඊළඟට දත්තක තියෙනවා. ඒවා හොඳයි වටිනවා සාරයි කියලා දන්නවනේ මේ මොහොතේ. එතකොට අර අර පිළිබඳව අනිත් දුකාන්ත මෙනෙහි වෙන්නේ නැහැ. හොඳ බලගන්න කල්යනා මිත්‍ර සේවනේ සද්ධර්ම ශ්‍රවණේ මේ යෝනිසෝ මනසිකාරය ධම්මානුකම්ප ප්‍රතිපදායක තියෙන වැඩකම්. ඒකයි කියන්නේ දැන් සද්ධර්මයේ ශ්‍රවණය කරනකොට එන්නේ සුතමේ ඥානෙ. යෝනිසෝ මනසිකාරයෙන් තමයි එන්නේ චින්තාමේ ඥානෙ. ඊළඟ තමයි ඊළඟ තමයි කියන්නේ යතෝත්ථ ඥාන දෙකෙන් රූප අරූප ග්‍රාහීදීදී රූප අරූප අරමුණ වෙනකොට අන්න ඒක දැකලා විදර්ශනාවේ මේක භවය නැසල දාන ඥානෙ පහල වෙනවා කියන්නේ. ඒක අපි අනිවාර්යෙන්ම අපි මේ ටික හරියට මෙනෙහි කරන්න ඕනේ වෙලා ඉඳලාත් ඔම කොහෙන්? කනට ඇහිච්ච එකක් තියෙනවා. හැබැයි චින්තාමය ඥානෙ එන්න ඕන ටික වෙලා නැහැ. යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය නැත්තම් ධම්මානුගම නැහැ. අපි වෙන සතරසෝතාපත් යන ඇතු විසිනට හොවන්නේ බෑ කියන එකයි. කොච්චර මොන කරන්නේ? මේ මේ හතර නැත්තම් බෑ. ඒකත් හරියටම තියෙනවා. ඒක තමයි මනාලෙස මේක හිතන්න ඕනේ. මොකද්ද මේ කිව්වේ? යෝග හොයාගන්න තියෙන ලේසි ගමනේ බලන්න ඇත්තටම තමන් මොකක් හරි රූපයක් ශබ්ද ගන්ධ රස මේ බාහිර කියවුවට පස්සේ හරියටම අන්නේ ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය උදා කරගන්න යන මොහොතේම ඇත්තටම හදවතට එකඟව අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා මෙනෙහි කළේ කඩලා දාන්න පුළුවන්ද කියලා. ඒක අනිත්‍ය දුක්ඛ අනාත්තයි කියලා මෙනෙහි කළා කඩලා දාන්න පුළුවන් උනේ. එහෙම ඥානයක් තිබෙන්නේ නැහැ. නැත්නම් කඩලා දාන්න බෑ. මොකද මාතයෝ? ඔව් අසංකත අසංකත අසංකත කියන්නේ මොකක්ද? අසංකත ධර්මයක් එන්නේ කොහොමද තියෙනවා? නිකන් එන්නේ නැහැ. අසංකත ධර්මයක් ලැබෙන්නේ අසංකත කියන එක විස්තර කරනවා අසංකත කියලා විස්තර කරන්නේ නිවන විතරයි. අසංකත කියන්නේ කුමක්ද? රාගක් යොනි බාන, දේහක් යොනි බාන, මෝහක් යොනි බාන. ඊළඟේ රාග දේශ මෝහ කැඩුවේ මොකෙන්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ත අවබෝධය. එහෙනම් මේ රාගදේශ මොහොකලි අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයෙන් කඩපු අන්නේ ඥාණය තමයි අර අසංකත ධම්මය. එතකොට අපිට මොකද වෙන්නේ? පාර යනකොට අර අසංකත ධම්මය අපිට අගල මතක් කරනවද නැද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්මයි. මතක් කරනකොට මොකද වෙන්නේ? අරකට තියෙන චන්ද්‍රාගය කඩලා දානවා. ඒතකොට මොහොතක් මොහොතක් පාසා අපි ඔන්නේ අනිත්‍ය මතකද මම අර අනිත්‍ය සංඥාව ඊයේ පෙන්වුවේ එකයි. මොහොතක් මොහොතක් පාසා හරි මේ අනිත්‍ය සංඥාව වඩන එකේ තියෙන වැදගත්කම පෙන්වන්නේ. කොච්චර වැදගත් කියලා මේ ඈ භව රාගය නසනවා, රූප රාගය නසනවා, අවිද්‍යාව නසනවා කියලා ඉස්සර කරනවා. අනිත්‍ය සංඥාව වඩනවා. භාවිතා බෞලි කතා කරනවා. එහෙනම් මේක අපි පුළුවන් තරම් මොහොතක් මොහොතක් පාසාම බලන්න මෙනෙහි කරන්න ඕනේ. ඉතින් මෙන්න මේකේදී අර රූපයක් මුල් කරගෙන දැන් කාම හරි දකින්නකොට ඔන්න ඒ රූපය ඇත්තම දකින්න මොකෙන්ද? දකින්න විදිය මොකද්ද? ඇත්තම උපේක්ෂා වේදනාව. ඒකනේ මුලින් එන්නේ. දැන් අපි හිතමුකෝ අපේ සසරේ මොකක් හෝ ගනුදෙනුවක් තියෙනවා. ඒක එනත් එක. අපි දන්නේ නැහැ. ඒතර පාරේ කොට යනකොට සමහර රූප දකින්නකොට හරිය නිකන් අවුලකුත් නැහැ. මොකද්ද කියන තේරෙන්නේ නැහැ. හැබැයි ඒ රූපෙත් උපේක්ෂා තමයි. අනිත් අයට සාපේක්ෂව ගත්තාම එයාව නිකන් වැඩි කැමැත්තක් තියෙනවා වගේ. එයාට. ඒතර ඒ මොකද එන්නේ? ඒ යන්න අපිත් එක තියෙන මොකක් හෝ සසරේ ගනුදෙනුවක් තියෙනවා වෙන්න පුළුවන්. අපිට පේන්නේ නැහැ නේද? ඒක අන්නේ අය අතරින් අර ඉන්න අය අතරින් එයාව විතරක් අපිට නිකන් සුව වේදනාවක් දෙනවා. ඒතර පළවෙනි සුව වේදනාව දෙන්නේ අර විපාකයේ විදිහට සසර ගනුදෙනුවක් තියෙනවානේ. ඊළඟට අපි මොකද ගන්නෙ? අන්නේ සුව වේදනාව දැන් බැඳෙන්න නම් ඕක ගන්න ඕනේ. ඒ සුව දැන් අර උපේක්ෂාසහගත රූපය අර රූප අතරින් එක රූපයකට අවිද්‍යාවෙන් තීරණයක් දෙනවා හොඳයි කියලා. අන්නේ තීරණේ දීලා මොකද කරන්නේ? ඒ ඒ සුව වේදනාවකට දුන්නේ ඒ රූපෙන් කියලා හිතලා ඒ රූපෙට අපි මොකද කරන්නේ? රාගයෙන් බැඳෙනවා. එහෙනම් අවිද්‍යාවෙන් තීරණයක් ගන්නවා මෙන්න මේක හොඳයි වටිනවා සාරයි කියලා. අරගත්ත ගමන් ඒ රූපෙත් එක්ක අවිද්‍යාවෙන් බැඳෙනවා. එතකොට නේද? අවිද්‍යාවයි රාගයයි දෙකම ඉස්මතු වෙනවා. මුලින් අයිද ඊළඟට රාගයත් මතුවෙනවා. අයියේ අද අර මොකක් හරි සසරේ තිබ්බ එක අපිට පේනවද? අපිට ඒක පේන්නේ නැහැ. ඒ වගේම සමහර අය දැක්කම හරිය නිකන් ඕ හරියට අපිට අල්ලන්නේ නැහැ තමයි දැක්කා. ඇයි කියලා ඇහුවොත් අපිට තේරෙන්නේ නැහැ කියන්නේ. හැබැයි අපිට අල්ලන්නේ නැහැ. ඇයියේ කාමවතර අකුසල ධර්ම එකක් කියනවා. හැබැයි කාමවතර අකුසල ධර්මාවත් කාමවතර කුසල ධර්මාවත් රූප උපේක්ෂා විතරයි. ඒතර මන ධම්මේ ක්‍රියාත්මක කරන මොකද සසරේ? පෙර තිබ්බ මොකක් හෝ අකුසල විපාකයක් පල දෙන්න ඕන දැන් දිනෝට. අර ධම්මේ ක්‍රියාත්මක වෙනවා. ඒක අපිට පේන්නේ නැහැ නේ. හැබැයි ඒකින්ද මෙයාව අපිට හරියට අල්ලන්නේත් නැහැ. හැබැයි අන්න ඒක ඒ වෙලාවේ අන්නේ දැනෙන එක කාමාවතර අකුසල ධර්මයක් වුණා කුසල ධර්මයක් වුණා උපේක්ෂා නම් අන්න ඒකේ අවිද්‍යාවෙන් බැඳෙන්නේ නැත්නම් පටිඝයක් ඉස්මතු වෙන්නේ නැහැ. තේරෙනවද? එහෙනම් මෙන්න මේක මේ මනෝධම්මයේ ක්‍රියාත්මක වෙන විදිය පොඩ්ඩක් නිකන් පොඩ්ඩක් නිකන් ටච් කරගෙන යන්න ලොකුට හිතලා. එපා මේක ටිකක් ගැඹුරුයි. හැබැයි අර අන්න අර චුට්ටක් තියෙනවා නම් ඊයති හොඳට මොකද්ද? කණින් ඇහෙන් ඉඳින්නත් බෑ. කණින් ඉඳින්නත් බෑ. දිවෙන් ඉඳින්නත් බෑ. නාසයෙන් ඉඳින්නත් බෑ. කයින් ඉඳින්නත් බෑ. මේක එහෙනම් විඳලා තියෙන්නේ මනෝමූලිකව විතරයි කියලා. ඒකෝට තේරෙනවද මේක වැඩක් නැහැ කියලා? අපිට ඇතුලේ ඩීටේල් එක නැති වුණත්. ඒක ඕනේ නැහැ නේද? අන්න අර අහපු හින්දා මේක කිව්වේ. නැත්නම් මේක වැඩි විස්තර කරන්නෙත් නැහැ. එතකොට එහෙනම් මෙන්න මේ වෙලාවේදී අපි අර ඇහෙන් විඳින්නත් බැරි නම් මේවා විඳින්නත් බැරි මොකෙන්ද විඳලා තින්නේ? මනෙන් නම් විඳලා තින්නේ. විඳින්නාට දුක පණෝවි කිව්වනම් මෙන්න මේ විදිහට විඳින්න ගියොත් අපි මහා දුක්ඛ ස්කන්ධයකට කර ගහන්න වෙනවාමයි. වෙනවාම මෙන්න මේක දැනගෙන අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා දකින්න ඕනේ. එහෙම තථාගතයන් වහන්සේ සම්මස්තන සූත්‍රේ සම්මස්තන සූත්‍රේ නිදාන සූත්‍රේ කියන දෙකේම කියනවා විස්තර කරනවා මොකද්ද? දෙකම තියෙන සංයුත්ත නිකායේ මානෙනි අතීතයේ යමෙක් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් උදා කරගනීද? ඒ මොහොතේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි දකීද? ඒ මොහොතේ දුක හලර. ඔන්න බලන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන තැන කියනවා. කොයි කියන්නේ? ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් උදා කරගනීද? ඒ මොහොතේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි දකීද? තෘෂ්ණාව හල, උපාදානය හල, දුක හල. අනාගතයේ යමෙක් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් උදා කරගනීද? අනිත්‍ය දුක්ඛ අනාත්මයි දකීද? තෘෂ්ණාව හල, උපාදානය හල, දුක හල. මේ මොහොතේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් උදා කරගනීද? අනිත්‍ය දුක්ඛ අනාත්මයි දකීද? තෘෂ්ණාව හල, උපාදානය හල, දුක හල. ඕකම තව කොටසක් විස්තර කරනවා මුලින්. අතීතයේ යමෙක් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් උදා කරගනීද? නිත්‍යයි සුඛයි යත්තයි හොඳයි වටිනවා සාරයි කියලා ගත්තද? තෘෂ්ණාව උදා කරගත්තා, උපාදානය උදා කරගත්තා, දුක උදා කරගත්තා කියලා. අනාගතයේ යමෙක් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් උදා කරගන්නකොට ඉච්ඡයි සුඛයි යත්තයි හොඳයි වටිනවා සාරයි කියලා ගත්තා නම් තෘෂ්ණාව උදා කරගත්තා උපාදානිය උදා කරගත්තා දුක උදා කරගත්තා කියලා. මේ මොහොතේ යමෙක් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් උදා කරනකොට නිච්ඡයි සුඛයි හොඳයි සාරයි වටිනවා කියලා ගත්තා නම් තෘෂ්ණාව උදා කරගත්තා උපාදානිය උදා කරගත්තා දුක උදා කරගත්තා. එහෙනම් අතීතයේ යමෙක් නිවන් දකිනවා නම් නිවන් දැකලා ඇත්තේ කොහොමද? ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය ඉදිරියේ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි දැකලා. දැන් කවුරු හරි නිවන් දකිනවා නිවන් දකින්නේ කොහොමද? ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය ඉදිරියේ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි දැකලා. හෙට කවුරු හරි නිවන් දකිනවා නිවන් දකින්නේ කොහොමද? ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය ඉදිරියේ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි දැකලා. එහෙනම් මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුදු වෙලා. උන්වහන්සේත් මොකක් කියයිද? ඈ? පිටු බය මතු බය කියදී ඉච්ඡා දුක නැත්තයි කියන්නේ අනිත්‍ය දුක නැත්තයි කියන්නේ. අනිත්‍ය දුක නැත්තයි කියන්නේ. ඇයි අනාගතේට කියනවා? නේ. එහෙනම් දැන් අපි කවදා හරි දවසක මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වෙන දවසට කරන්න වෙන්නේ මොකද? අනිත්‍ය දුක නැත්ත වඩන එක. එහෙනම් අපි එදාට වඩනවද දැන් වඩනවද? ඒ තීරණය තමයි සපික්. කැමති නම් එදාට වඩන්න. හැබැයි එදාට වඩන්න වෙන්නේ කොහොමද තමයි? මොකද තුන් කල් දක්වා නෝනේ ලෝක බුදුහාමුදුරුවෝ කියන්නේ. එදාට කරන්න වෙන්නේ ඕකම තමයි. ඉතින් එදාට කරනවද? දැන් කරනවද? ඕන එදාට කරන්න මෛත්‍රී බුදු පියාණන් වහන්සේ වඩින දවසේ. මිනිස්සේ කියලා ඉපදිලා. මේ මිනිස් ලෝකේ ඉපදිලා. බණක් අහගන්න තැනක ඉඳලා. ඉන්න ලැබුණොත් හොඳයි. මොකක් හරි ෂුවරයක් තියෙනවද? ඈ. අයි කොච්චර දිනවද දන්නෙත් නැහැ. කවදාවත් දන්නෙත් නැහැ. ඒකක්වත් දන්නේ නැහැ. අපි මං අහන දැන් ඒතකොට මෙන්න මේ මෙන්න මේ සීනේ මවන්න ගියොත්. මොකද වෙන්නේ? මේකට නේද අපි තල්ලුවන්නේ උඩ කියලා. දැන් මේ මොහොතේ නිවන් දකින්න එකක් මේ කියලා තියෙන උතුල බුදුහාමුදුරුවෝ. අන්න බලන්න කියන තැන. ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය ඉදිරියේ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි දකීද? ඒ මොහොතේ තෘෂ්ණාව හැල. අන්න අනිත්‍යයි දුක්ඛයි අනත්තයි මෙනෙහි කරන්න ඕන තැන කියනවා. ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය ඉදිරියේ. එහෙනම් මෙන්න මේ ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය විදියට තමයි අපිව අඳන්නේ. එහෙනම් උපේක්ෂා රූපය ප්‍රිය රූපයක් හැටියට පෙන්වනවද නැද්ද? උපේක්ෂා සද්දය ප්‍රිය සද්දයක් හැටියට පෙන්වනවද නැද්ද? කවුද පෙන්වන්නේ? විඥානයේ නැමැති මායාකාරයා. උපේක්ෂා ගන්ධය ප්‍රිය සද්ද ගන්ධයක් හැටියට පෙන්වනවද නැද්ද විඥානයේ නැමැති මායාකාරයා? එහෙනම් ඔන්න ඔය මායාව හරියට දැක්කනම් මෙන්න මේ මායාකාරය කියලා හරියට මෙන්න මේක දැක්කනම් මායාකාරයට අපි අඳන්න පුළුවන්ද? දැන් කවුරු හරි මැජික් පෙන්වනවා. මැජික් මැජික් කරගෙන උමා කරන්නේ. මෙන්න මේ කරන මැජික් එක අපි හොඳට හොයා ගන්නවා. මේ මැජික් එක පෙන්වනවා අපි. අපි මුලින් දන්නේ නැහැ. මුලින් දන්නේ නැතුව හොඳට විපරමින් බලාගෙන ඉඳලා හරියටම අපේ ඇහැ වහන දර අපි හොයා ගන්නවා. පොඩි අස්තන්දුමක් කරන මැජික් කාර්යය. 100ක් හිටියත් අපි කල්පනාවෙන් ඉඳගෙන අපි අනුගමනය දන්නේ නැහැ. අපි සී කල්පනාවෙන් ඉඳගෙන හරියටම අපේ ඇහැ වහන තැන අපි වහ ගන්නවා. දැක්කොත් එදාට අපේ ඇහැ හරියටම හරි විවෘත වුණාද නැද්ද? එදාට හරියටම ඇහැ විවෘත වුණොත් මැජික් කාර්යයට අපිට මැජික් පෙන්වන්න පුළුවන්. ඈ? පෙන්වන්න පුළුවන් දන්නවද? මම අපේ ඇහැ වහන්නේ මෙතනදී. වහලා අපිට පෙන්වනවා කියලා. නේ? දැන් විඥානේ මායාකාරී කියලායි ලොකුරා බුදුහාම. මායාකාරී වැඩි මොකද්ද? නැති දේවල් ඇතිසේම අවල පෙන්වනවා. අපි මොකරන්නේ? කාට ආරම්භ බලන් ඉන්නවා. නේ? මැජික් බලන් ගියා. ප්‍රශ්න කරන්නේ. ආන්නේ දේ තමයි සිද්ධ කරන්නේ. එහෙනම් රූප වලත් එච්චරයි, සද්ද වලත් එච්චරයි, ගන්ධ වලත් එච්චරයි, රසත් එච්චරයි, ස්පර්ශත් එච්චරයි, ධම්මත් එච්චරයි. ඔක්කොම කරන්නේ. නැති දේවල් ඇතිසේ මම මම පෙන්නනවා. අපිත් මොකෝ ඉතින්? මායාකාරයට අහු වෙලා අපිත් ඌ අපි වන්දනවා, ඌත් ඇඳලා අපිවත් අඳනවා. අපි ඇඳගෙන ඉන්නවා සිෂෝ කියලා. ඈ? අන්න හරි සංකාර ගමනක් ඇඳගෙන යනවා ඉතින්. මේ මෙහෙම මොනවද කරන්නේ කියලා අපි දන්නේ නැහැ. ඔය යනවා ඉතින්. ඔන්න ඔය වැඩ පිළිවෙල තමයි අපි සිද්ධ කරගෙන යන්නේ. බලන්න කොතනද කතා කරන නිදාන සූත්‍රයේ ඔය කතාව ඔය විදිහටම කියනවා. අතීතයේ යමේ පිය ස්වභාවය මගේ ස්වභාවය ගැන චතුකනාතය දකින්න. මේ මොහොතේ දකින්න අනාගතේ කවුරු දකින්න දකින්න තියෙන්නේ ඔච්චරයි කියන්නේ. නේ. හැබැයි දකින්න කිව්වොත් නේද? ප්‍රිය ස්වභාවය. ඔන්න මේ ප්‍රිය ස්වභාවය මධ්‍ය ස්වභාවය ඉදිරියේ. හරියටම අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි දැක්කනම් සැනසීම නැමැති නිධානය ලැබෙන හින්දා කියනවා නිදාන සූත්‍රය කියලා. සූත්‍රේ නම නිදාන සූත්‍රය. ඇයි නිදානය ලැබෙන්නේ? මොකද ලැබෙන්නේ? නිදානය. නිදානයක් වටිනවද නැද්ද? සැනසීම වටිනවද නැද්ද? වටිනවා. සූත්‍රේ නම බලන්න නිදාන සූත්‍රය. ඔන්න බුදු සාසනය ලබා ගන්න නිදානය. සැනසීම. කොතනද? ප්‍රිය ස්වභාවය මධ්‍ය ස්වභාවය ඉදිරියේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා. යෝනක චූටි සරල උදාහරණයක් කියලා මම නතර කරන්න. මේක මම ඊයේ නම් කිව්වා. ඊයාව නැති ඇතින් හින්දා අපේ යාළුවෙක් පිටරට ඉඳලා ගෙනත් දෙනවා චූටි මල් වාස් තුනක්. රත්තරන් මල් වාස් තුනක්. මෙන්න මේ රත්තරන් මල් වාස් තුන ගෙනත් දෙනවා අපි කොහෙද අරන් තියාගන්නේ? හොඳ පරිස්සමට අරන් තියාගන්නවා. මෙන්න මේ පරිස්සමට අරන් තියාගෙන ඉන්නකොට දවසක් අපි වැඩ ඇරිලා එනකොට අපේ ගෙදර ඉන්න චූටි පුතා එක මල් වාස් එකක් පෝටිකෝ එකට තියාගෙන මිටියකින් තලනවා. ගේට්ටු වයින්කොට මොකද ලකිනවා? අපිට යකා නගිනවද නැද්ද? ඈ? ඔය රත්තරන් මල් වාස් එකෙන් ගලන්නේ යකා නගිනවද නැද්ද? යකා නගිනවා. ඈ? ගෙදර අයටත් ඇවිල්ලා හොඳටම වයින්නවා. බැලලා වයිප් එක බැලලා අනිත් අයට බැලලා පොඩි කාට බැලලා ඉන්නවා. ඒ අතර මොකක් හරි කියන්න කියන්නේ කිව්වොත් ආයි මොකද අපි කියන්නේ? මෙච්චර දැකලා මගේ යකා උසන්නේ නැතු ඉතාලලා පැත්තකට වෙලා නේ. ඇයි ඒ? ඔව් තාම යකා ඇවිස්සලා ඉන්නේ යකා තාම මරලා නැහැ ඒකයි. එහෙනම් සතර පහ තාම යක්ෂ ගතිය ඉක්මවලා නැහැ. හොඳයි. තාම යකා ඉන්නවනේ. යකා ඉස්මතු උනානේ. ඔන්න ඔහොම ඉන්නවා. ඔහොම ඉඳලා ඉතින් මේ කලලා ඉවරයි. ඊට පස්සේ මෙන්න මේක අරගෙන යනවා මෙයා පහුවදා රත්තරන් බඩු හදන මිනිස්සෙක් ළඟට මේක ගිහිල්ලා තව මල් වාසියක් හදාගන්න. තව දෙකක් තියෙනවා පෙන්නලා. මෙන්න මේ මල් වාසිය හදන ගියාට පස්සේ මේ මිනිස්සයා මේකට දානවා රසායනික ද්‍රව්‍යයක්. ඕන දැනක දානවා. දාලි වල කියනවා අපිට මහත්තයෝ මේක රත්තරන් නෙමෙයි කියලා. දැන් මොකද වෙන්නේ? හරි. මම දැන් වැඩි පොඩ්ඩක් හිතාගෙන හිටපේ පොඩ්ඩක් අවුල් වුණා. හිතන් හිටියේ මේක මහා වටින එකක් කියලා. දැන් රත්තරන් නෙමෙයි බව දන්නවා. දැන් මෙන්න මේක අරගෙන ගෙදර දැන් එක්ක වල්වාසික හැදුවා හරි නැතුව හරි දැන් ගෙදර ඇවිල්ලා ඔහොම ඉන්න අතරේදී දැන් අර දෙවෙනි දවසක් වගේ වැඩ යනකොට ආපහු දවසක් අර ගේට්ටු අරගෙන යනකොට දෙවෙනි දවසේ දෙවෙනි වාසික අරගෙන පොඩි කාරකට තරනවා මල්ලා තුනක් තිබ්බනේ තුනේ දෙවෙනි එක අරගෙන තරනවා එදාටම කොහෙ වෙන්නේ එදාටම කොහෙ ඉන්නේ එදාට යකා නැහැ එදාට යකා මරලා ඉවරයි හරි මම දැන් කතාව තේරෙනවා යකා මරලා ඉවර නැද්ද යක්ෂ ගතිය නැහැ දැන් එදා පොඩි කේන්තියක් එන්න පුළුවන් යක්ෂ ගතිය එන්න විදියක් නැහැ දැන් ඉතින් මගේ යකා උස්සන්න එපා කතාව කොහොම ඉවරයි හරි දැන් මෙන්න මේක නොවටිනා බව මෙයාට තනියෙන් ගෙදර ඉඳලා තේරුණාද ඒක නොවටිනාකමක් අන්‍යයන් ගෙදෙන තේරුණාද? තේරුණෙත් නැහැ. මෙයා මේක හිතීම ප්‍රිය කරගෙන නැද්ද? ඔන්න ඔය ප්‍රිය කරගෙන හිටපු මේ මල්වාසයක ටිකෙන් එකක් අරගෙන අර මනුස්සයා ළඟට ගියාට පස්සේ ඒ මනුස්සයා අපිට යමක් දාලා පෙන්නවා. මෙන්න මේක දාලා බලන්න. දැම්මා. දැම්මට පස්සේ ඇත්තටම අර ප්‍රියතාවය සිඳිලා ගියාද නැද්ද? අර ප්‍රිය කරගෙන හිටපු සිඳිලා ගියාද නැද්ද? වටිනාකම සිඳිලා ගියා. හරි. ඔන්න මල්වාසයක පළවෙනි මල්වාසයක දැල්ුවා. යකාණෙක්ගා දෙවෙනි මල්වාසයක දැල්ුවා. යකාණෙක්ගේ නැහැ. හරිනේ? හරි. තව මල්වාසයකට හිතුනේ. මෙන්න මේ මල්වාසයකට මොකද කරන්නේ? තුන්වෙනි මල්වාසයකට මොකද කරන්නේ? දැන් හංගන දේකුත් නැහැ නේද ඉතින් ඇත්තටම කොහොමද මේකට මොකද කරන්නේ කියන ප්‍රශ්නේ තියෙන්නේ ආරක්ෂා කරන්නේත් නැහැ ඔය එකක් ඇත්ත මොකද කරන්නේ ඉතින් මේකට ළමයට දෙනවා සෙල්ලම් කරන්න තව කැමති කැමති උත්තර කියන්න කාට හරි ඇයි කාට ටැග් කරලා දෙන්නේ නෑ කාට හරි ටැග් කරලා දෙන්නේ අයි මං අහන්නේ ඒකයි ආ හරි දැන් ඕගොල්ලෝ කාගේ හරි ගෙදරකට මොකක් හරි ගෙනියනවා නම් ගෙනියන්නේ ඒ මනුස්සයාට වටින දෙයක්ද නොවටින දෙයක්ද නෑ මං අහන්නේ මං අහන්නේ උත්තර දෙන්න ඕගොල්ලෝ කාගේ හරි ගේකට යමක් ගෙනියන්නේ වටින දෙයක්ද නොවටින දෙයක්ද නෑ නෑ මේ අනිමල්ස් හිතන ඒවා ගැන මම කියන්නේ. මං කෝල කොලේ වහන්න එපා වංචනික ධර්ම වලට අහු වෙන්න එපා. මං අහන්නේ අපි කාගේ හරි ගේකට යමක් ගෙනියනවා නම් ගෙනියන්නේ වටින දෙයක්ද නොවටින දෙයක්ද? වටින දෙයක් නේ. දැන් එතකොට අපි මේ මනුස්සයර ගිහින් දෙන්නේ ඇත්තටම වටින දෙයක්ද නොවටින දෙයක්ද? ඉතින් නොවටින දෙයක් මනුස්සයර ගිහින් දෙනවද? නෑ අපි නේ මං අහන්නේ මේක දැනගත්තට පස්සේ ගිහින් දෙනවද කියලා අහන්නේ. ඈ? මේ යාදන්නේ නැති වෙන්න දෙයක්. මං අහන්නේ අපි දැනගත්තා නේ ඇත්ත. දැන් අපි ඇත්ත දැනගත්තා නම් දැන් අපිට මොකක් හරි වහකුප්පියක් හම්බුනොත් වහ කියලා දැනගත්තා පස්සේ ඒක ගිහින් අල්ලගෙන මනුස්සයර දෙනවද? ආ ඒ ඉතින් අපි හදාගත්තේ මේ ටැගින් ටැග් උතුම් ටැග් ඒ වගේ යන්නේ මේ මුදාමත් එක. හරිද? ඒ හින්දා මේක එහෙම කරන්න බෑ. ඒ හින්දා මේක පොඩි උඩ තෙල්ලම් කරලා දීලා හරියන්නේත් නෑ. හේතුව මොකද දන්නවද? දැන් මේ රසායනික ද්‍රව්‍යත් මමත් ඕගොල්ලන්ට දුන්නාට පස්සේ ඕගොල්ලන්ට දාන්න වෙනවා ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය උදා වෙනකොට. එතකොට ඔක්කොටම ඔක ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය උදා කරගන්නකොට දාලා වටින්නේ නෑ කියලා දැනගත්ත ගමන් ඔය කියන විදිහට පොඩි උඩ තෙල්ලම් කරන්න දෙන්න වෙනවා. නේ? අගේතර ෆ්‍රිජ් එකට දානවා. ඇයි ඒක ප්‍රිය කරගෙන නැද්ද? ආ ඒක මොකෙන් කාර් එක ප්‍රිය කරගෙන ඉන්නවා. කාර් එකට දානවා. දැන් කාටද තෙල්ලම් කරන්නේ? ඔයගොල්ලෝ කොහොමද තෙල්ලම් කරන්නේ කියලා? උදාහරණයක් උපමාව ඉවර පස්සේ ඔය මල් වාසයක ඇතුලේ සියලු ಜಾති ධර්ම ටික ඔය මල් වාසයකට මම ඇතුල් කරනවා ඊළඟට. හොඳේ ප්‍රමාණයක් තියාගන්න. හා එකක් අහුවෙන්නේ නැති වෙන්නේ. එතකොට ඔයගොල්ලෝ ඔක්කොම දෙන්න වෙනවා. ගෙදරට ගේ දෙන්න වෙනවා. නෝන මහත්තයා දෙන්න වෙනවා. ළමයිනුත් දෙන්න වෙනවා. ඕක ගෙදරට දුන්න ගියොත්. මේක මොකද කරන්නේ කියන එකයි අපිට වැදගත් තියෙන්නේ. ඒක නෙමෙයි මේ කරන්නේ. එහෙනම් පළවෙනි එක මොකද කරන්නේ? ඇත්තටම අපි වටිනවා කියලා හිතාගෙන ඉන්න යකණයක් ගද නැද්ද? යකණයක් ගා. එහෙනම් අර රසායනික ද්‍රව්‍ය දාලා මේ මහත්තයා පෙන්නවා ඇත්තටම නොවටිනා බව. මම මේ කියන්නේ මිල මුදල වටිනාකම නෙමෙයි. රුපියල් සතවලින් කියන එක නෙමෙයි කියන්නේ. අර අපි ප්‍රිය කරගන්න කියලා පිළිලා විද්‍යාවෙන් අන්න ඒකයි මේ කියන්නේ. එහෙනම් අන්න රසායනික ද්‍රව්‍ය දැම්මම පස්සේ දැනගත්තා ඇත්තටම මේක නොවටිනා බව. එහෙනම් එදා ඇත්තටම යකණයක් ගියේ නැහැ. එහෙනම් අපි දැන් දැනගෙන ඉවරයි නොවටිනා දේ නොවටිනා බව. ඒ කියන්නේ මේ මල් වාසය. එහෙනම් නොවටිනා දේ නොවටිනා බව දැනගෙන පරිහරණය කරනවා. දැන් පරිහරණය කරන්නේ කොහොමද? නොවටිනා දේ වටිනවා කියලා හිතාගෙන තමයි ගෙදර තියෙන ඔක්කොම පරිහරණය කරන්නේ. පරිහරණය නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. පරිහරණයට දෙන වටිනාකම මේ ප්‍රශ්නේ තියෙන්නේ. මොකද ඒකෙන් ආස්වාදය භුක්ති විඳින්න පුළුවන් කියලා හිතාගෙන අවිද්‍යාවෙන් වටිනාකමක් දෙනවා මෙන්න මේ ලෝකයේ දේවල් වලට. මොනවද? ಜಾති ටික. මොන මාත්‍යගේ දෝ යානවාන බඩු මුට්ටු මේ කියන ඔක්කොම අර බලන්න ඔක්කොම රන් රිදී මුතු මෙනික් ඔක්කොම දෙනවා වටිනාකම. එහෙනම් දැන් මොකද යාන කිව්වේ රසායනික අර මල් වාසික ප්‍රිය කරගත්තද නැද්ද? ප්‍රිය කරගත්ත ගම. ඒ ප්‍රිය කරගත්ත දේ සිඳලා බැලුවේ මොකක්ද දාලාද? අර රසායනික ද්‍රව්‍ය දාලා. එහෙනම් මොකද තරතන වාසික කිව්වේ? අතීතයේ යම් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් උදා කරගනීද? ඒ මොකද මොකක්ද දාන කිව්ව රසායනික ද්‍රව්‍ය? අනිත්‍යයි, දුක්ඛයි, අනාත්තයි. එහෙනම් රසායනික ද්‍රව්‍ය දැන් ලැබිලා නැද්ද? දැන් මොකෝ කරන්නේ? ඉතින් දාගෙන යන්න. මොනවද? මේ ලෝකේ මොකක් හෝ ප්‍රිය කරගන්න එක දාලා බලන්න. මොකද වෙන්නේ කියලා. Tamanටම තේරෙයි ඒක. මොකද වෙන්නේ? දුන්න ප්‍රැක්ටිකල් එකක් කිව්වනම් ප්‍රැක්ටිකල් ප්‍රැක්ටිකල් වෙන්න ඕනේ. ප්‍රායෝගික වෙන්න ඕනේ මේක. හැබැයි Tamanට රසායනික ද්‍රව්‍ය හරියටම ඉන්ස්ටෝල් වෙලා තියෙන්න ඕනේ. කොපි කරගෙන හරියන්නේ නැහැ. හොඳයි. කොපි කරලා හරියන්නේ නැහැ. කොයි වෙලාවෙ ඩිලීට් වෙයිද දන්නේ නැහැ. ඒ හින්දා මොකෝ කරන්නේ? මේක හොඳට ඉන්ස්ටෝල් වෙලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? පාර යනකොට අනිත්‍ය දුක්ඛ අනාත්තයි. ඉවර නැද්ද වැඩි එතකොට? ඈ? ඔය වැඩි තියෙන අපිරියමනාප එක එන්නේ මන අපිට පහරක් ඇදිලානේ. අමනාපයක් එන්නේ මන අපිට පහරක් ඇදිලාද නැද්ද? වැදිලා මනාපේ නැතන පිය කරගත්තද නැද්ද? එතන අනිත්‍ය දුක්ඛ අනාත්මයි දැම්මම අමනාප එනවද? මනාපේ හටගන්න තැනට අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි දැම්මොත් අමනාපයක් එනවද නැද්ද? එන්නේ නැහනේ. එහෙනම් මනාපේ ඉෂ්ට වෙච්ච නැති තැන තමයි අමනාපේ කොට නැගෙන්නේ. හැබැයි අමනාපේ කොට නැගෙන තැන හරි. දාන්න වෙනවද නැද්ද? දාන්න ඕනේ. හැබැයි ඊට හදනක් අපිට මිස් වුණා. අර පිය කරගත්ත තැන. හැබැයි අපි මේ තුන්වෙනි තැනට ඇවිල්ලා තමයි දැන් තේරෙන්නේ. හැබැයි තුන්වෙනි තැනට හරි දාන්න ඕනද නැද්ද? එතනදි දාන්න ඕනේ. රාගයක් එනකොට දේශයක් එනකොට තුනම දාන්න ඕන. ඒක විතරයි නෙමෙයි. හැබැයි මේ මේක දාන්නම ඕන තැන තමයි බුදුහාමුදුරු කියන්නේ. ඇයි? අපි ආස්වාදේ පිය කරගන්නවද නැද්ද? පිය කර. එහෙනම් අර මල් වාසික පිය කරගත්තද නැද්ද? ඔන්න ඔක මේ රසායනික ද්‍රව්‍ය දාන්න පුළුවන් නම් අන්නේ අර කියනවා සුතුවත් ආර්ශාවකේ දුක පිරිසිඳ දැනගත්තා කියලා. පියතාවය සිඳ බැලුවා. සිඳ බැලුවේ මොකෙන්ද? අනිත්‍ය දුක්ඛ අනාත්මය. හරි නේද? හතරයි වෙලාව. අර ගොඩක් කල් චුට්ටක් තව වැඩක් තියෙන හින්දා පොඩ්ඩක් යන්න වෙනවා. ඊළඟ සතියේ අපි වැඩි පුර කරන්න 21 වෙනිදා. එහෙනම් අපි පුණ්‍ය අනුමೋದනාව කළා. අද සාකච්ඡාව අවසන් කරමු. පොඩ්ඩක් වෙලා මදි හින්දා. උතුම් වූ ධම් සාකච්ඡාව සිදු කිරීමෙන් මහත් ඵල මහානි සංසගෙන දෙන්නා කුසල් සම්භාරයක් රැස් කරගත් මේ මොහොතේදී අප නම් මේ පින්වරත්න සත කොටාශයක් වුණාත් බැරි කුණාරි සයිසිරිය එය කරා උතුම් පුණ්‍ය ශක්තියක් විදුන බලාපොරොත්තු වෙන ආලෝකයෙන් ආදේශයෙන් අමෝයෙන් චිත්ත ප්‍රසාදයෙන් යුතුව තම තම නම් මිය බල්ලෝගේ හතරවගේ යම් කොටාශයක් ඉන්නවා ඒ කොටාශයේ නම් ගොස්සන් හඳනවා නම් ඒ සිරු නම් ගොත්තු සිහිපත් කරගෙන ඒ උතුම් එය කරා උතුම් පුණ්‍ය ශක්තියක් විදුන බලාපොරොත්තු වෙන ඒ ආගේ මදදී මේ උතුම් කටයුතු කරගෙන යාම සඳහා ධර්මයන් පූජා කළා යම් කිසි කෙනෙක් නම් ඒ සිරු නම් මිලමුදකින් ඔසමකලකින් වචනකින් වචන මාත්‍රයෙන් උදව් කරපගෙන කෙනෙක් නම් ඒ සිරු නම් සිහිපත් කරගෙන එයාගේ මේ උතුම් කටයුතු කරගෙන යාම සඳහා මේ ස්ථානය සැකසීම් සඳහා යම් කෙනෙක් උදව් උපකාර කරනවා නම් මිලමුදලකින් හෝ සමකඳුලකින් හෝ වචනයකින් හෝ වචන මාත්‍රකින් උදව් උපකාර කරනවා නම් ඒ සිළු නාම සීපත් කරගෙන ඒ වගේ මේ උතුම් කටයුතු කරගෙන අවස්ථා මොනියම් ආයුරකින් හෝ උදව් උපකාර කරන යම් කෙනෙක් නම් ඒ සිළු නාම සීපත් කරගෙන ඒ සිළු ආයුධ සමතුම උපනේ ශක්තිය විදවන බලාපොරොත්තු වෙන ආලෝකයෙන් ආදේශයෙන් අමොයින් චිත්ත ප්‍රසාදයෙන් යුතු හැම කෙනෙක්ම සාදුකාරයක් දෙන්න මේ උතුම් දහම් සාකච්ඡා සම්බන්ධ දේව කොටස බක් කොටස තංගේ කොටස රාමීජන කරන දවස අනුමೋದන තන අනුමೋದන තන අනුමೋದನ තා උන්වහන්සේ පතන බුද්ධි කර බුදු තුමුලියන් සාක්ෂාත් කරගෙන නාගමනී තුමුත තුලා සතවන ආරෂ්ඨාංගේ මාර්ගේ පූර්ණ කරන සතර බල විජාන පළවි අමා මානිවන් ශාන්තිං කෙලවර කර ගැනීමට මේ කුසල විනිශ්චයක් වේවා හේතු වේවා වාසනාව වේවා උතුම් මොණින් මසන්සිතා ගතුම් වතාව සාදුකාරයක් දෙන්න ಇವಾಗ ಮಬ್ಬೆ ಜ್ಞಾನ ಸಂಸಾರ ಗಮನಿಸಿ ಅವರಿಗೆ ನೋಡಿ ಸಾಧಾರಣ ಕಿಂಗೆ ಕಿಂತ ಪರದ ಪ್ರಮಾದ ದೋಷ ಸಿದು ಸತ್ತ ಕೊಟ್ಟಾಜ ಗುಣಾತ್ಮಕ ಗುಣಾರಿ ಸರಿಸಿ ಇದೆ ಇವಾಗ ಮಬ್ಬೆ ಜ್ಞಾನ ಸಂಸಾರ ಗಮನಿಸಿ ಅವರಿಗೆ ಮೌರುದು ಬೇರುದು ಗುರುದು ವೆರಿಕೆ ಸೌದ ಸೌದಂಗೆ ದುಗುತುಂಗೆ ನಿಮಗೆ ಯಾರು ಜ್ಞಾನ ಕೊಟ್ಟಾಜ ಕತೆ ಮೇ ಗುಣಾತ್ಮಕ ಬೇಗ ಗುಣಾರಿ ಸರಿಸಿ ಇದೆ ಯಾರ ಮೇ ಪುಣ್ಯ ಶಕ್ತಿ ಅನುಮೋದಂಗೆ ಅನುಮೋದಂಗೆ ಅನುಮೋದಂಗೆ ಯಾರ ನಿಮಗೆ ಬಾಯಿ ಸತ್ತ ಕೊಟ್ಟಾಜ ಮೇ ಪುಣ್ಯ ಶಕ್ತಿ ಅನುಮೋದಂಗೆ ದುಗುತಿಗಾಮಿ ಇವಾಗ ದುಗುತಿಗಾಮಿ ಉತ್ತಮ ಸತ್ತರೆ ಉತ್ತಮ ಸದರ್ಮ ಸಂಡ ಸ್ಥಳ ಬಾಗಿನ ಕಲ್ಯಾಣ ಸೇವೆ ಸದರ್ಮ ಸಂಡ ಯೋನ ಸೋಮನ್ ಸಿಗಾರಿ ಧಮಳ ಧಮಳ ಬಾಗಿನ ಸದಸ್ಯ ಪತ್ಯಂಗತುನಿ ಯಾ ಸಾದಿ ಆದಿ ನಿಸ್ತನ ತಸುದೇನ ತತು ಸೇದನ ಸಕಾದಿ ಪಿಯ ಮಿಚಾರಿ ಪಿಯ ಭಾವ ಉತ್ತರಿತ ಸಮಾಧಿ ಪತಿಮತ್ ಸುವನ್ ಸಬದಾಗ ಮೇನಗ ಮೇರೆ ತೆನ ಉತ್ತರಿತ ಮಾರ್ಗ ಪೂರ್ಣ ಕರೆನ ಉತ್ತರಿತ ಪ್ರಮಾದ ನಿತಿಗ ದಾನ ನಿತಿಗ ದಾನ ಧ್ಯಾನ ಪೂರ್ಣ ಕರೆನ ಅಮ ಮಾನಿ ಗಣ ಶಾಂತಿ ಕ್ಲಿಯರ್ करके निमित्त में कुछ विषय कई हेतु वासना विवाह तुम मुनि संसिता मैं पुण्य शक्ति अनुमोदंगे एसी संसार गणदिन के वादा मानिदा से तनिदा से तनिदा से ता ऐसे मित्ता ऐसे मित्ता ऐसे मित्ता अग्र तुम बतावा ಸಾಧ್ಯ ಆಗಿದೆ ಇವಾಗ ನಮಗೆ ಇವಾಗ ನೋಡಿ ಯಾಣ ಮಾಡಿ ಗೆದ್ರು ಮಾತ್ರ ಆಗತ್ತೆ ಪಾಕಿಸ್ತಾನ ಪತ್ತಿನ ಸತ್ತು ಕೊಟ್ಟಾಗ ಸತ್ತು ಕೊಟ್ಟಾಗ ಅದಕ್ಕೆ ನಮಗೆ ಬಾಬಾ ಲಕ್ಕ ಗೆನ್ನ ಪಿಂಬಲ ಸತ್ತು ಕೊಟ್ಟಾಗ ನಮಗೆ ಸತ್ತು ಕೊಟ್ಟಾಗ ಆಸನ ಸಸಿ ಲೋಸಿ ಸತ್ತು ಕರದ ಮೀಜನ ನಾನು ಅನುಮೋದನೆ ಅನುಮೋದನೆ ಅನುಮೋದನೆ ಎದ್ದು ಬಿಬಾಯಿ ಸತ್ತು ಕೊಟ್ಟಾಗ ತಮಿಪುನ ಸತ್ತು ಅನುಮೋದನೆ ಸುದಿಗಾಮಿ ವಿವಾ ಸುದಿಗಾಮಿ ಇದು ಮನುಷ್ಯ ತಲೆ ಬದು ಸದನ ಸಡ ತಲೆ ಬಂದ ತಲೆ ರಾಷ್ಟ್ರ ಮಾಗೆ ಪೂರ್ಣ ಕರನ ಸದವಲ್ಲ ಬಿದಾನ ಬಲವಿ ಅಮ್ಮ ಮಾನಿ ಬಂದ ಗೆಲವರ ಗೆನಿ ಮರನೆ ಉದ್ರಿ ನಿಶ್ಚಯ ವಾಹಿತು ವಾಸನ ವಿವಾತು ಮುನಿ ನಿಮಿಷ ಸತ್ತ ಮೇ ಪುನ ಸತ್ತು ಅನುಮೋದನೆ ಸಿಗಲು ಸಗಂಡಿನ ಗೆವಾದ ಮಾನಿ ದಾಸೆ ತನ ದಾಸೆ ತನ ದಾಸೆ ತಾ ಇಸೇ ಮಿತಾ ಇಸೇ ಮಿತಾ ಇಸೇ ಮಿತಾ ಆಗಲ ತುಮರ ಸಾಧು ಆಯತೆ ඒ වගේ මේ උතුම් කටයුතු කරගෙන යාම සඳහා දැන් පැන් පූජා කළා සියලු දෙනාටම මිලමුදලින් හෝ සමාදලින් හෝ වචනකින් හෝ වචන මාත්‍රෙන් උදව් කරලා යම් කෙනෙක් ඒ සියලු දෙනාටම ඒ වගේ මේ උතුම් කටයුතු කරගෙන යාම සඳහා මේ ස්ථානයේ ලබා දුන්නා සම්පූර්ණ යම් කෙනෙක් නම් ඒ සියලු දෙනාටම ඒ වගේ මේ උතුම් කටයුතු කරගෙන සඳහා මේ පොණගල යම් කෙනෙක් සකසා යම් කෙනෙක් නම් ඒ සියලු දෙනාට ඊට උදව් කරලා සියලු දෙනාටම ඒ සඳහා මිලමුදලින් හෝ සමාදලින් හෝ වචනකින් හෝ වචන මාත්‍රෙන් උදව් කරලා යම් කෙනෙක් නම් ඒ සියලු දෙනාටම ඒ වගේ මේ උතුම් දාම් සාකච්ඡාව කරගෙන යාම සඳහා දැක සතුටු වෙච්ච යම් කෙනෙක් නම් ඒ සියලු දෙනාටම විරුද්ධයක් නොදැක්ව යම් කෙනෙක් නම් ඒ සියලු දෙනාට විරුද්ධත්වයක් දැක්ව යම් කෙනෙක් නම් ඒ සියලු දෙනාටම මේ පුණ්‍ය ශක්තිය ඒ සියලු දෙනා කරාම අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා ඒ අරින් ධර්ම විලාපගත කෙනෙක් නම් තව ධර්ම විලාපගෙන් ප්‍රඥා මුදුන්පති වස්තුකාම කේස කාම ප්‍රේණ කර උත්තරීතර සමුදාගාම යනාගාම යරත් යන උත්තරීතර මාර්ග වල පුණ්‍ය කරගැනීමත් ධර්ම විලාපගෙන් නැහැ කිය යම් කෙනෙක් නම් කල්යනා මිත්‍ර සේවන සද්ධර්ම ශ්‍රවණ යෝනිසෝමනසිකාරී ධම්ම වලින් පටබදන් සතර සෝතපත්තිය මෙතුණින් ආසාරිය ආදී නිස්සාරණ තත්වයෙන් දැනගෙන ಸಾಕಾದಿತ್ಯ ವಿಚಾರಿಕೆ ಹಾಗೂ ತುತ್ರಿತ ಸಮಾಧಿ ಪ್ರತಿ ಉತ್ತರಿತ ಸೋವಾನ್ ಸೌದಾಗಾಮಿ ಅನಾಗಾಮಿ ಅಗತ್ಯನ ಮಾತುಗಳ ಪೂರ್ಣ ಕರೆನ ಇತಿಹಾಸ ನಮ್ಮ ಧ್ಯಾನ ದುದಿಕ ಧ್ಯಾನ ದುದಿಕ ಧ್ಯಾನ ಧ್ಯಾನ ಪೂರ್ಣ ಕರೆನ ಅಮಾಮ ನಿರ್ವಾಣ ಶಾಂತಿ ಕೆಲವರ ಕರೆನ ನಿಮ್ಮ ನೇತೃತ್ವ ನಿಶ್ಚಯ ಕೇವ ಹೇತು ವಿವಾಹ ವಾಸನ ವಿವಾಹ ತು ಮೂಲ ನಿಮ್ಮ ಸಂಚಿತ ಆಗಿರುತ್ತದೆ ಮತವ ಸಾಧು ಕಾರ್ಯದೆ ಇವಾಗ ಮೇವು ಮುಧಾಂ ಸಾಕ ಸಂಬಂಧಿತ ಪುಸ್ತಕ මේ අත්බගේ මුතු මාරිය පලින් කෙලවර කරගෙන ඉන්න සඳහා මේ ජනරණ නාසිර පුණ්‍ය ශක්තිය සිදු කරාම මෛත්‍රී සිරිත මන මොදන් කරමියන් මොදන් එත්තා මෛත්‍රී සිරිත මන මොදන් කරමියන් මොදන් එත්තා මෛත්‍රී සිරිත මන මොදන් කරමියන් මොදන් එත්තා මේ අතින් ධර්මාවදී ලබාගත කෙනෙක් නවතව ධර්මාවදී ලබාගෙන ප්‍රඥා මුදුන්පත්ති ආස්වාද ආදී නිස්සනේත සත්තු සේදන කියන උපාදානයන්ගේ මිදි මිදි වස්තු කාම දේශ කාම ප්‍රේණ උද්දම් බාරක සංයෝජන වලින් කර උත්තරීතර සෞදාගාම යනාගාම යදියත් කියන උත්තරීතර මාර්ගවල පුණර ගැනීම තිරවශ කරන ප්‍රථම ධානය තුතික ධානය තුතික ධානය තුතික ධානය පුණර ගැනීම රත් ඒකෙන් ධර්මාවදී ලබාගෙන නැහැ කිච්චම් පිසින් කියන කල්යන මිත්‍රයන් ධර්මසෝනේ යෝනි සෝමනසිකාරී ධම්මවල සම්පදාගෙන සදසෝ තපත්‍යන තුලින් ආස්වාද ස්පර්ශායතන ආස්වාද ආදී නිස්සනේත සත්තු සේදන කියන සක්කාදිත්‍ය මිච්ඡාදිත්‍ය භාවගත උත්තරීතර සමාධි පිටපත්ති සෝවන් පලාවි උත්තම උත්තම ආවියම් බඩපත්තේ වා සෞදාගාමි පලාවි උත්තම උත්තම ආවියම් බඩපත්තේ වා අනාගාමි පලාවි උත්තම උත්තම ආවියම් බඩපත්තේ වා ආර්ය පලාවි උත්තම උත්තම ආවියම් බඩපත්තේ වා ප්‍රථම ධානය තුතික ධානය තුතික ධානය අතරතර ධානය ප්‍රද පූර්ණ කරගෙන අමාමානි ප්‍රාණ ශාන්තියෙන් කෙලවර කර ගැනීම සඳහා මේ කුසල ප්‍රතිශනක් වේවා හේතු වේවා වාසනාව වේවා උතුම් මුනි නිමසන් සෙත්තා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී සියලුම සසර ගන්න දෙලින් ගියවදම නිදාස සෙත්තා නිදාස සෙත්තා නිදාස සෙත්තා එසේම වේවා එසේම වේවා එසේම වේවා මේ ලැබුවා ගෞතම බුදු සාසනය ලැබුවා උත්තරීතර මනුෂ්‍ය සද්භවයේදී මේ සද්ධර්මය විවෘතලා තියෙන වෙලාවේදී ඒ උතුම් සදන්න සෝණෙන් උත්තරීතර සෝවාන් සෞදාගාමී අනාගාමී ඵල පූර්ණ කරගෙන අමාමානි ප්‍රාණ ශාන්තියෙන් කෙලවර කර ගැනීම මේ කුසල ප්‍රතිශනක් වේවා හේතු වේවා වාසනාව වේවා උතුම් මුනි නිමසන් සෙත්තා මේ ගෞතම බුදු සාසනය තුළදීම මේ දුක්ඛ ස්කන්ධයෙන් මිදී නිවන් දකිත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වේවා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වේවා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වේවා යම් කිංච රතන ලෝකේ විදිත විදා පුතු රතන බුදු සමනති රතන ධම්ම සමනති රතන සංඝ සමනති තස්මා සුති භවන්තු තේ සියලු ලෝක සියලු සත්ත්වයන්ට සිතක් ශාන්තියක් යහපතක්ම වේවා උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවීමෙන් නිවීමටපත් වේවා නිවීමෙන් නිවීමටපත් වේවා නිවීමෙන් නිවී සැනසෙත්වා සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි